දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙලාවේ සූදානම් කරගෙන තියෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පොදු කමටහන් සුද්ධ කිරීමක් එහෙමත් නැත්නම් ධර්ම සාකච්ඡාවක් ඉතින් ඊයේ මම ඒක පිළිබඳව යම් ප්‍රමාණයක් මූලික මතක් කිරීමක් කළ නිසා අද ඒ පිළිබඳව හඳුන්වා දීමකින් තොර කරන්නේ නැතුව අපි කෙලින්ම ආර්දනා කරමු විජේ මාත්‍යට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට සැසිවාරය ආරම්භ කිරීම සඳහා අවසරයි ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 20ක් ලැබිලා තියෙනවා. ඒ 20න් 16ක් භාවනාව සම්බන්ධ ප්‍රශ්න තුනක් තියෙනවා ධර්ම කරුණු පිළිබඳ ප්‍රශ්න. ඒක ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ පරාසයෙන් පිටපණින එකක්. ඒ නිසා ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ අනුව ප්‍රශ්න 19ක් ඉදිරිපත් කරන්න තියෙනවා. ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන වහන්සේගෙන් අවසරයි. පළවෙනි ප්‍රශ්නේ <coughs> ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ යන අරමුණට වඩා මගේ අවධානය පය තැබීමේ සිට ඉහළට මාරුවෙන් මාරුවට අවධානය යොමු වේ. අරමුණ ඒ මතම සිටී. මේ සුදුසුද? ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් එළියල තියෙන වාක්‍ය කියන්නේ අරමුණ මත ඉහළට ඒකේ ගැළපීමේ ප්‍රශ්නයක් තියෙන ලියපු එකේ කියවෙන්නේ සක්මන් භාවනාවේදී වම දකුණ යන අරමුණට වඩා මගේ අවධානය පය තැබීමේ සිට ඉහළට මාරුවෙන් මාරුවට අවධානය යොමු වේ. මේ වාක්‍යය ඇත්තට පිරිසුදු නැහැ. කෙසේ නමුත් සතිය තියෙන බවට පේන්න තියෙනවා. ඒ සතිය තියෙන බවට පැතිකඩ රාශියක් පේන්න පුළුවන්. නිකන් ආනාපානයට සම්බන්ධව කියනවනම් මේ මම දන්නවා මේ සක්මන තමයි. ආනාපානය ගැන කියනවනම් මගේ හිත තියෙන්නේ සද්දක වේදනාවක හිතවිල්ලක නෙමෙයි ආනාපානයි කියලත් එක විදිහකට සතිය පිටවන්න පුළුවන්. දෙක මේ ආනාපානේ මට වැටහිනේ නාසිකාග්‍රය කියලා සතිය පිටවන්න පුළුවන්. තුන ආශ්වාසය කරන වෙලාවේ ප්‍රශ්වාසය නැහැ. ප්‍රශ්වාසය කරන වෙලාවේ ආශ්වාසය නැහැ කියලා දෙක වෙන්කර ගැනීම සතිය පිටවන්න පුළුවන්. මේවා එක එක මට්ටම්. ඉතින් ඒක නිසා මම මේ ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියලා දන්නවනම් සක්මන හරියි. ඇවිදිනකොට මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ පාදේ පතුලේ තියෙන්න පුළුවන්. එතන මුළු කකුලම බයිසිකල් පෙඩලයක් පාගන වගේ ක්‍රියාවලිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එසවීමේ යැවීමේ තැබීමේ වෙන්න පුළුවන්. ඒක එකක්වත් තාරා තියෙන තොරන් යන්න එපා. ඒ කොතනක හරි තියෙනවනම් ඒකත් ජයසිරි මංගලම් කියලා අනේකයි තියෙන්නේ. යනකොට යනකොට ඒ තමන් අල්ලාගත්ත ඒ ලය දිගේ ඒ තේමාව දිගේ ඉහළට යනකොට හිත වැවෙනවා. දැන් මේ අල්ලගත් එක පිළිබඳව සැක තියෙනවා නම් අපි සාකච්ඡා කරලා ඉවර කරගන්න. එහෙම වුණොත් හිත වැඩෙන්නෙම නැහැ. මේක හරිද වැරදිද කියන ඒ නිසා හිතන කොයි එකත් හරි. කොයි එකත් හරි සැක නැතුව ඉදිරියට යනවා නම් නිසක භාවයේ නිසාම ඒකේ ගැම්මක් අල්ලනවා. ගවයක් කැවෙනවා. එතකොට ඔක්කොම ඒ වලගොඩලි සමතලා වෙලා භාවනාව යනවා. ඉතින් මේ සාකච්ඡා කරන්නේ ගොඩක් ඒ සාකච්ඡා අනුග්‍රහිත කරන්නේ ගොඩක් විශ්වාසය ඇති කරලා දෙන්න. මගේ හිත ඉඳගෙන නැති බව දන්නවා. භාවනාවේ ඉන්න බව දන්නවා කියන අර මූලික සමාදානේ මූලික අනුමෝදන් වීම සමාදන් වීම හරිම අඩු යෝගාවචරින්. ඒක පර්ෆෙක්ට් 100%ක්ම ඉල්ලනවා. ඒ 100%ක් නැති වෙනකොට එන සැකේ පොඩි දෙයකට ඇති වෙන සැකේ නිසා අර මුළු භාවනාවම අනුමෝදන් වෙන්නේ නැහැ සමාදන් වෙන්නේ නැහැ මේක හරිද වැරදිද කියන ඒ සැකේ එනවා ඒ නිසා සැකේ පිටු දකින්න මම මේ යෝගාවචන චෝදනාවක් කරනවා එතකොට මම හිතනවා ටිකක් ඩොක්කක් කරනවා වගේ රිදෙයි කියලා මේ සැකේ කියන්නේ සද්ධාවම අධිකම කියලා එතකොට රිදෙයි මෙච්චර මේ දන් දෙනවා මෙච්චර සීල් ලකනවා මෙච්චරත් බහන කරනවා අපිට සද්ධා නැත්තම් කාට සද්ධා තියෙන කියලා එතකොට එනවා මයිත් එක පෙනේ කුඹගෙන වෙනේ බොම්බකනාට මං කියනවා ওই කොච්චර කෙරුවත් උඹට සද්ධාව නැහැ මේ වැඩේට. සද්ධාව නැහැ සැකේ. සැකේ නිසා හොඳ වැඩේ කරන ගමන් අනුමೋದන් වෙන්නේ නැහැ. සමාදන් වෙන්නේ නැහැ. කාටවත් හැකහැරලා කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒ කැලල හරි ගැඹුරුයි. වචන කැලලක්. නැත්නම් අර හිල්ලෙන්ට ඩොක්කක් කන්නේ නැත්තම් සැක කිරීම ඥානය කියලා හිතනවා. එතකොට කන රත් වෙන්න ගන්නවා. ගහලා කියන්නේ වංචනික ධර්මයක්. මේ ලස්සනට වැඩේ යද්දි සැක කරන්න එපා. මේ වැඩි දිගට යනකොට ඉබේම සමනලට අතු නැමුණා වගේ මල් පිපෙනා වගේ වැඩේ යනවා. ඒ නිසා මොන කොයි මොනත දැක්කත් ඒව අතර වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා නැත්නම් න්‍යායක් තියෙනවා. Tamanna කරන්න තියෙන අහුවෙච්ච එක දිගේ සැකහැරලා දිගට කරගෙන යන එක තමයි මම මේ කතා කරන එකෙන් අදහස් කරන්නේ. මේ ප්‍රශ්නයත් සක්මන් භාවනාව පිළිබඳව අවසරයි ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාවට නවකෙක් වෙමි. ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි මාහට පය තබන විට වම දකුණ වශයෙන් සිහිය පවත්වාගෙන දිගු වේලාවක් සක්මනෙහි යෙදිය හැක. එහෙත් වම දකුණ මෙනෙහි කරන අතරතුර ක්ෂණ මාත්‍ර වශයෙන් සිත බාහිරට දිව ගොස් වරහන් ඇතුලේ රූප ශබ්ද ඔස්සේ යලි පැමිණේ. මේ වෙලාවේදී සිත දිව යන ගතිය මගහරවා ගැනීමට පය එසවීම, ගෙන යාම, තැබීම වශයෙන් මෙනෙහි කිරීමට පටන් ගැනීමෙන් ඒ මගහරවා ගැනීමට උත්සුක වීම සාර්ථක ප්‍රයත්නයක් දැයි කරුණාවෙන් පහදා දෙනු මැනව. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ත්වන් සරණයි. ඔය ඒකට ඊට වැඩිය සාර්ථක නැත්නම් සක්‍රිය වෙන විකල්පයක් මම දෙනවා. දෙක කරලා බලන්න මේකත් හරි. මම දෙන විකල්පයක් කරලා මම ඉල්ලීමක් කරනවා හෙටත් අපේ සාකච්ඡාවට එන්න. ඇවිල්ලා මේ විදිහට ලියන්න. මොකද්ද මම දෙන විකල්පයේ සක්මන් කරනකොට හිත පිට ගියා. දැන් මේ කතා කරන්නේ හිත පිට යව නැතර කරන එකනේ. මම කියනවා හිත පිට ගිය හිත නැවත අරමුණට එන එක පිළිබඳව පොඩ්ඩක් විස්තර හොයන්න. එදාට සම්පූර්ණයෙන්ම සක්මන වෙනස්. හොඳට මතක තියාගන්න පිට යන හැම වෙලාවකම ආවෝ හිත එන්න එපාය. අන්න ඒක බලන්නේ නැතිකම තමයි අපි භාවනා කරන නිග්‍රහය. පිට ගිය හිත නැවත අරමුණට එන්න එපාය. අන්නේ ගන්න පැත්ත බැලුවා නම් අරමුණු කරා නැවතෙන ගමනට කියන්නේ තමාගේ නිවස බලා නැවත පැමිණෙන ගමන. ඉතින් මේ කියන එක කැමැතිද දන්නේ පොඩි සාකච්ඡාවට උසාවියට කැඳවනකොට. එළියපෙකන අත උසන්න කැමැතිද? වලියකට. මොකද එතකොට අපි කට උතරම් පෙන්වන්න පුළුවන්. ඒකට උත්තර හොයනකොට කොච්චර ප්‍රබෝධයක් වෙනවද කියලා. අනේ එන්නකො. නෑ. ඒ කිව්වත් එන්නේ ඉතින් ඒ නිසා මම ඉස්ලාම් කියෝ ප්‍රකාශය මම නැවත කරනවා මම දෙනවා විකල්පයක් හොඳට මතක තියාගන්න හිත පිට යනවා කියන චෝදනා කරන යෝගාවචරයට අනික ඔක්කොටම වැඩි දැනගන්න පුළුවන් පිට ගිය හැම වෙලාවකම හිත අපහු වෙනවා මේ පිට ගිය හිත නැවත එන්නේ කණෙන් අරගෙන ඇදගෙන අවිල්ලා දාලාද ඒ හිත විහිම්මෙන එකක්ද හොඳට බලලා කියනවනම් නැවත ඇවිල්ලා බලනකොට පයේ හිත නැවත සතිය පිහිටීම කරදරයකින් තොරව කරන්න පුළුවන්ද නැත්නම් ඒක ආයෙත් අවුල් වෙලාද තියෙන්නේ පිට ගිහිලා ආවට පස්සේ බලන්න වෘතු විදියට මට සක්මන කරගෙන යන්න පුළුවන් පිට ගිය හිත නැවත එන්නේ හිතේම වමනාවෙන්ද නැත්නම් මගේ මෙහෙවීමකින්ද හිත පිට යන එක පිළිබඳව මේ කරන විග්‍රහයේදී මම දෙන චෝදනාව තමයි මේක හිත පිට යෑමට විරුද්ධව කරන ප්‍රතික්‍රියාවක් කියලා මම මේකට විවේචනය කරනවා. මොකද පිට ගිය හිත නැවතෙන හැටි බලන්න නම් එක මානසික තත්වයක් අවශ්‍යයි හිත පිට යනවා කියලා පශ්චාත්තාප වෙන්න කෙනාට කවදාකවත් ඒක කරන්න බෑ. හිත පිට ගියා කියලා පශ්චාත්තාප නොවි ඉන්න කෙනාට විතරක් ගිය හිත පිට ගිය හිත නැවතෙනවා බලන්න පුළුවන්. අන්න එදාට සතිය වෙන්නම මොනතක් වෙනම පැතිකඩක් එන්න පටන් ගන්නවා. ඒකට හේතුව මේ හිත පිට යන්නේ හිතලා නෙවෙයි. චේතනා කරලා නෙවෙයි. ඒක සංස්කරණයක් නෙවෙයි. ඒක ඉබේ සිද්ධ වෙන දේ. ඉතින් හිත පිට යනවා කනගාටුවක් නෑ නැවත නිකසුත්ක් වෙන්න බෑ. අන්නේ නැවතෙන එක බලන්න. නැවත ඉන්න වෙලාවේදී එක දවසක් දැක්කනම් යාට තේරෙයි. එතකොට හිත පිට යෑම සතුටක් වෙනවා ඒදාට. හිත පිට පළච්චාවයි අගියොත් විතර ඥාප වෙනවා බලන්න බලන්න. ඒක තේනවද? හිත පිට ගියොත් විතරයි ආපහු එන බලන්න පුළුවන්. ඒතකොට හිත පිට යෑම කියන්නේ මේ චෝදනාවක්වත් හරියාදුවක්වත් නෙවෙයි. මේ පිට ගිය හිත නැවත ඒම පිළිබඳව පරිශීලනය කරන්න මූලික අමුද්‍රව්‍යයක් වෙනවා. අන්න ඒ විදිහට මේ පැමිණි දුක පැනිරහ කරගන්න ඕනේ. ඒක ඉබේ හම්බෙන වාසනාවක්. දෙක තුනක් කරලා බලන්න අපි එදිනෙදා ජීවිතේ ප්‍රශ්නවලදී අනිවාර්යයෙන්ම වැරදි පැත්ත අල්ලගෙන පුදුම විදිහට දඟලනවා. ඒක අල්ලගෙන දඟලලා නටන්න නටන්න හරි පැත්තට පැත්තකට යනවා. පස්සේ දිහා බලන්න පිට යන නරක නම් එනවා හොඳයි. මම ඒ නිසා හොඳ එන පැත්තම යනවා. අමුතුම දෙයක්. එනිසා අපි අද බලාපොරොත්තු වෙන්න බැරි නම් හෙට බලාපොරොත්තු වීමකට උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ අවසර සක්මනේදී ඇතිවන තත්වයක් ගැන සක්මන් භාවනාවේදී පියවර කීපයක් යන විට වම් පාය සහ දකුණු පායේ වැදීම සහ තද ස්වභාවයේ සිතට දැනේ. සක්මනේ එක් කෙලවරක සිට අනෙක් කෙලවරට හැරෙන විට කකුලේ තද ස්වභාවය බොහෝ දුරට නැති වී යයි. මේ සෑම විටකම ඇති නොවේ. මෙම తත්වයේ නැති බව වටහා ගැනීම භාවනාවට උපකාරයක්ද සතර ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට දීර්ඝායස නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමි. මේ తත්වේ නෙමෙයි තද බව නැති බව නැතිකම කියලා කියවන්න වෙනවා මට. මේ වාක්‍ය ගැළපීමේ ප්‍රශ්නයක් තියෙනවා. අම් අන්තිම වාක්‍යයේ ඉස්සල්ලා එකේ මේ තද මේ නැති බව වැටහීම කියලා කියවෙන්න ඕනේ මේ තද බව වැටහිම කියලා කියුවේ. පාසිදායක තත්ත්වයක්ද කියලා? දැනේ. නමුත් සක්මනේ එක කෙලවරක සිට අනෙක් කෙලවරට හැරෙන විට කකුලේ තද ස්වභාවය බොහෝ දුරට නැති වී යයි. මේ සෑම විටකම ඇති නොවේ. මෙම தત્ත්වයේ නැති බව වටහා ගැනීම මේ தત્ත්වයේ නැති බව කියන එක ඒක ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකේ. ඒ කෙනා කැමතිද සුද්ධ කළ දෙන්නේ වචනේ මොකද නැත්තම් නඩු විශ්ි කරන්න නඩු අහක දාන්න වෙනවා. ඒ කියන්න හදන කාරණාව මේ නැති බව කියලා වැටීම නැති බව කියලා කියන්නේ අදහස් කරන්නේ මොකක්ද කියලා ඒ කියන්නේ තද බව නැතිකමද මොකක් නැති බවද කියන එක මේ වාක්‍ය ගලණයට ඇවිල්ලා නැහැ හිතින් දාලා කිව්වොත් උත්තරේ හුඟක් වෙලාවට වරදින් ඉඩ තියෙනවා විජිමන්ත මොකද දන්නේ මේකේ තේරුම් ගන්න අමාරුයි ඒක නිසා දැන් දැන් ඉදිරිපත් වෙන්න අමාරු නම් පස්සේ හරි කතා කරලා මේක ගලපලා ආපහු ලියන්න අපිට මේ කරගන්න හැරෙන වෙලාවේදී අර වෙනද දැනෙන තරම් තද ගතිය නැහැ. ඉතින් ඊට පස්සේ මේ දෙක පෙන්නලා කියනවා මේ නැතිවීම කියලා කතා කරනවා. මොකද්ද කියන එක එතන මේ වරණගෙත් නැති නිසා අපිට හිතින් අතින් දාලා ලියන්න ගියොත් නඩුකාරයට ලකුණු කැපෙනවා. ඒ නිසා අපි නඩුව විසි කරනවා. විසි කරන්නේ සමා වෙන්නේ කල් දාන. ඊළඟ ප්‍රශ්නය අපේ හාමුදුරනේ මම භාවනාවට ආධුනිකයෙක් ඒ නිසා මම ප්‍රශ්න මට ප්‍රශ්න රාශියක් ඇති වී තිබෙනවා. පළමුවෙන් නම් අද උදේ සක්මන් භාවනාවේ යෙදිදී මට කකුල් වල ඇතිවන කුඩා වෙනස් වීම් පවා නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. උදාහරණයක් ලෙස එක කකුලක් බිම තබන විට ඒට ශරීරයේ බර මාරුවන හැටි එවිට අනෙක් পায় පළමුවෙන් පා ඇඟිලි වලින් ශක්තියක්ගෙන කකුල් දිග කකුල දිග හැරී දන හිතින් නැමී පා ඇඟිලි වලින් තදින් පොළොව පසු පසට තල්ලු කර ඉන්පසු එසවෙන හැටි දුටුවෙමි. මෙය මට අපූර්ව අත්දැකීමක් විය. නමුත් මේන් මගේ සක්මන ඊටාම මන්දගාමී විය. මෙය මෙයට මා කලේ මක්ද යන්න පහදා දෙන සේක්වා. සක්මන් භාවනා පිළිබඳව ඊළඟට තියෙන පරයන්ක භාවනා පිළිබඳව මේක පිළිබඳව කතා කළේ මේක බොහොම හොඳ එකක්. මේකේ ගැන බලන්න යන්න එපා. Tamanට හොඳට විස්තර ලැබෙනවනම් ඒ විස්තර ටික හොඳට බලන්න ගියොත් තමන්ට තේරෙයි මේ ඇවිදිනවා කියන එක පොළොමහි කාන්තාව උඩ සපත්තු සෙරප්පු දැතු ඇවිදිනවයි කියන එක පුදුමාකාර ආධ්‍යාත්මික ශක්තියක්. අපිට අද වෙලා තියෙන්නේ අපි මේ පොළව දුරවන් කරගෙන තියෙනවා සපත්තු සෙරප්පු දාලා අපි මේ ඉලෙක්ට්‍රොනික ගැජට් එකක් අර්ත් කරේ නැත්නම් මොකද වෙන්නේ කියලා දන්නවද? දැන් හුඟක් වෙලාට ප්ලග් පොයින්ට් එකේ පින් දෙකයි තියෙන්නේ. අර්ත් එක නැහැ. ඒකට ස්ටැටික් කරන්ට් එකක් එනවා. ස්ටැටික් කරන එක තමයි ෆ්‍රස්ට්‍රේෂන් කියන්නේ. ඉතින් ඒත් කරන්නේ. ඒත් කරන එක මෙහෙම කරනකොට ඔක්කොම ෆ්‍රස්ට්‍රේෂන් ටික යනවා. දැන් හැදෙන දරුවෙකුට පොළොව ඇති ගන්න දෙනවද කියලා බලන්න. ඒක නිසා පුදුම ස්ටැටික් කරන්ට් එකක් මේ නවීන ලෝකයේ අපි නිකන් වෙසක් කූඩුවක් හරසලා උඩ එල්ලලා තිබ්බා වගේ. පොඩි උන් ඉස්කෝලේ යනවා දකින්නකොට මට සෝරි කියලා හිතනවා. උන්ට ඉල්ලලා තියෙන අර පිටිපස්සේ බෑග් එකයි අර සපත්තු දෙකයි අන්දලා තියෙන වෙසක් කුඩුවයි දකින්නකොට හයියෝ උන්න කවදාකවත් පොළවට ගන්න දෙන්නේ නැහැ. මොකද විස බීජ කියලා. ඩිටෝල් කාරෝ එහෙන් කියනවා මේ ප්‍රයාස් බේබි සබන් කියලා තව එකක් ගෙනත් දෙනවා ලක්ස් කියලා තව එකක් දෙනවා බබාගේ ඇඟේ විස බීජ ගන්න එපයි කියලා. හයියෝ. ඉතින් ඒ වගේ මේ පොළවේ ඇවිදිනකොට බලන්න ඕකේ කියනවා වලහා මේ කකුල් හතරෙන් යන්නේ ඌට කේන්ති ගියාට පස්සේ ඌ නැගිටිනවලු මිනිහෙක් දැකලා නැගිටට පස්සේ කෙලින්ම මහසෝනනේ සුරු මෙහෙම නැගිටිනකොට මේ ඉස්සරහදීම කකුල් දෙක මෙහෙම ගන්නකොට ඇඟිලි වල තියෙන පස් ටික බස් කාලා ගන්නවලු ඉස්සරහට ඒකට කියන්නේ රහ මහසෝන ගැහුවා වැලි පාරක් මුලට ගැහුවයි කියලාලු කියන්නේ ඌ නැගිටිනකොට අර අන්තිම වැලි ටික මෙහෙම ගහනවලු ඉස්සරහට. ඒ වගේ තමයි අපි පය තියලා මෙහෙම ගන්න තල්ලු කරනකොට පිටිපස්සෙම ඇඟිලි ටිකෙන් අන්තිම සටල් බැලන්ස් එකක් කරන් දෙනවා. ඇඟ මෙහෙට තල්ලු කරන ගමන් අර බර ටික shift කරනවා මේ කකුලට. ඉතින් ඒව අවුරුදු කෝටි කීයක් පරිණාමයේදී ආපු දේවල්ද මේ? ඉතින් කික් සපතු ටිකක් දාගෙන නැතිනකොට ඕක හම්බෙන්නේ නැහැ. මේ කාපට් කරපු මේ සිමෙන්ති පොලොවක හම්බෙන්නේ නැහැ. වැල්ලිය විදලා බලන්න පොළවේ විදලා බලන්න මට නිකන් සෑල්ලු පොළවක මේ පොළවේ සම්පූර්ණ පාද සලකුණු හිටිනවා. ලේවකේ කවදාකවත් නැතුව පොළවේ ගෑවෙන්නේ. මේ ලේවකේ තමයි ඉමෝෂනල් බොඩි එක තියෙන්නේ. මේක නියෝජනය කරන්නේ බඩ. ඒක නිසා ලේවකේ ගෑවෙන්නේ නැත්නම් ඔය රළු පොරවේ ගිහිල්ලා වැල්ලේ ඇවිදිනකොට අපි දන්නවනේ මේ කිචි කැවෙනවා වගේ. එතකොට මේ ඉමෝෂනල් බොඩිය ඔක්කොම මෙටබලයිස් වෙනවා. එහෙම නැත්නම් මොබිලයිස් වෙනවා. ඉතින් මේ මේ පතලි පොළව මහ පුදුම විදිහට අපි හදාගත්ත මනුෂ්‍ය විසින් හදාගත්ත මේ විකෘතිය. සබත්තු දැම්මට පස්සේ කකුල් දෙක තියෙන්නෙම ලාඩම් ගැහුවා වගේ. ඉතින් ඊට පස්සේ කකුල කුරේ වෙල වගේ බාගෙට ගොනා යන්නේ අඩමාණයට තමයි ඉතින්. පොළවේ ඇවිදින්නකෝ. වැලි පොළොක් හදාන ඇවිදින්න දෙමාපියන්ට උදව් කරන්න ඕන නම් සක්මනක් හදලා දෙන්න. පොඩි උන්ට භාවනාව ගන්න ඕන නම් සක්මනක් හදලා දෙන්න. දෙඩක් සනින් පිළ නැගිටින්න ඕනේ නම් සක්මන් කරන්න. ගමනක් ගිහිල්ලා ඉල්ල වෙහෙස නිවන්න ඕන නම් සක්මන් කරන්න. සක්මන් කරපුවම හරියනවා. ඒකේ විශාල ඔය කීවිලා තියෙන රේඩියෝ ගොඩක් ආනිසංශ තියෙනවා. ඒ නිසා යානසංශ ලැබීමෙන් ඇවිදිනවා නම් වේගය ගැන කලබල වෙන්න එපා. ඒ තොරතුරු ලැබීම ලෙඩක් කරගන්නත් එපා. ඒක ලොකු ආශිංසනයක් කරගෙන ඒ වට කියන්නේ ධර්ම ඕජාව කිය. මේ භාවනා කරනකොට ඒ ලැබෙන උණුසුම කම්පන චංචල තද මෙලෙක් ගති ඒවට කියන්නේ ධර්ම ඕජාව කියලා. හුදු අවදියෙන් ඉන්නකොට ඒක මේ හරියට ගානට ඉච්ච peergediyak දත් තියෙන එකේ කපලා කටස් කටස් කාලා කනකොට ඒ peergediye ඕජාවේ දැනෙන්නේ පරිවෙච්ච gediye ඉන්නෙත් නැහැ අමු gediye ඉන්නෙත් නැහැ ගානට දුබුක් වෙච්ච peergediyak කපලා කනකොට ඒ ඕජාවෙන්න වගේ තියෙන තියෙන පීවරේ ඒ උණුසුම් සිසිල් ගති කම්පන චංචල නිකම් පබඩමක් පාගනවා වගේ වැලි පොළවේ ඇවිදිනකොට දැනෙනවා ඒ කියන්නේ 100ට 100ක්ම සක්මනේ හිත කොහෙවත් පිට යන්නේ නැහැ ඉතින් ඒක වෙනස් කරන්න එපා ඒක තව වර්ධනය කරන්න වර්ධනය කරන ඒ ඕජාව වැඩි වැඩියෙන් ලැබෙන්න අරින්න හොඳට බලන්න භාවන එක යුගයකදී විතරයි ඕජාව ගන්න. ඒක ගත්තට පස්සේ ඉස්සරහට ඕනේ නැහැ. ඉස්සරහට ගිය ආනිසංස ටික ඔක්කොම හම්බ වෙනවා. අර පුරුදු කරගත්ත. ඒ නිසා ලැබෙන වෙලාවේ පුළුවන් තරම් සවිස්තරව කරා. අපි යන් ඊගාව කොටස. ඒ ප්‍රශ්නේම දෙවෙනි කොටස තියෙන පරයන්ක භාවනා පිළිබඳව මා පරයන්ක භාවනාවේ යෙදී සිටීමේදී පළමුව ඔබ වහන්සේ දෙසූ අයුරින් එම ආසනයේ පහසුවද සුළු වේලාවකට පසුව එහි සාමාන්‍ය තත්වයේද ඊටත් ටික වේලාවකට පසුව එහි වේදනාවද නිරීක්ෂණය කළෙමි. මේ මාකලේ සෑම මොහොතකම එම ආසනයේ ත්‍රිකෝණ හරහා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් කරන ආකාරයටය. මෙහිදී නිරන්තරවම අලුත් ස්කෑන් එකක් කිරීම නිසා වැඩි වේලාවක් එම අසුනේම සිටීම සිටිය හැකි විය. මේ ගැනත් පහදා දෙන මෙන් ඉල්ලමි. වහන්සේට දීර්ඝාස ලැබේවා. ඒ කියන්නේ කොයි ආසනයක අපි මාරු වෙලා කොයි ආසනයක හිටියත් සුළු වේලාවකින් දුක පෙන්වනවා. අපි ඒ දුක දකින්න නැතුව ආසනේ මාරු කරනවා. ඒ නිසා බුදුරජාණන්සේ කියලා තියෙනවා දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැත්තේ ඉරියව් මාරු කරන නිසායි කියලා. බොහෝම සරල සමීකරණයක් තියෙනවා. එක ඉරියව්වක ඉන්න බලන්න ඕනම කෙනෙකුට ඒක පුළුන් කොටයක් වෙන්න අරින්න. විල්ලු දෙයක් වෙන්න අරින්න. ඉරියව්ව එපා වෙනවා. එපා වෙනකොට අපි වෙන ඉරියව්වකට මාරු වෙනවා. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය එනකොට gedette මූණට කෙල ගන්නවා. කුණු වතුරක් කරනවා. ඒ නිසා මාරු වෙන හැටි බලන්න මේ මේ සැපයි කියපු ආසනේ. ඉතින් මාරු කරු ගමන් සැපයි කියන ආසනේ තව සල්ප වේලාවකින් මොකද වෙන්නේ කියලා. ඒක සාම විනාඩි 20ක් යන්නේ ඒ වෙනකොට අපි කොච්චරක් අර හොඳයි කියපු ආසනේ හොඳ නැහැයි කියන්න පොඩ්ඩක් එහෙම වුණා නම් හොඳයි කියන්නේ. වෙනස් කරන හැටි බලනකොට සදා කාලිකව අපි ඉන්නේ මේ ආසනේ මාරු කරමින්නේ. ඒක නිසා සරුවචනාංශයේ ඒක මම හිතන්නේ ඒක වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ගෝලයෙක් ඇවිල්ලා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන බුදුහාමරණ ගුණ ප්‍රකාශයක් කතා කරනවා. කතා කරලා කියනවා මෙහෙම මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ මේ ගුණ තියෙනවායි කියලා. හැකියාවල් තියෙනවායි කියලා. ඊට පස්සේ බුදුරජාණන් අහනවා මේ ශාස්ත්‍රුන් වහන්සේට හෙල්ලෙන්න පෙරලෙන්න නැතුව විනාඩි කීයක් ඉන්න පුළුවන්ද කියලා. ඉවරයි. උඩ නැටුම් නටන පාතර නැටුම් බ්‍රේක් dance පුළුවන්. හෙල්ලෙන්න නැතුව විනාඩි කීයක් ඉන්න පුළුවන්. බුදුන්ස දවස් 7ක් පිස්සු කතා කරනවා. දවස් 6ක්, දවස් 5ක්, දවස් 4ක්, 3ක්, 2ක්, 1ක් වරුවක්, පැය 3ක්, පැයක් කියනවා ඒ වගේ නම් කියන්න පුළුවන්. ඊට බුදුරජාණන්සේ කියනවා මට ඕන නම් පැයක් ඉන්න පුළුවන්. මට ඕන නම් දෙකක් ඉන්න පුළුවන්. මට ඕන නම් තුනක් ඉන්න පුළුවන්. මට ඕන නම් හයක් ඉන්න පුළුවන්. මට ඕන නම් 12ක් ඉන්න. මට ඕන නම් දවසක් ඉන්න. මට දවස් 7ක් යන්න පුළුවන්. මෙන්න බුදුහාමුදුරගේ ගුණ. ඊට සමාපත්තිය සම්වැදිලා දවසක් ඉන්න පුළුවන් මේකත් එක්ක පුළුවන් නම් අභියෝග කරන්නයි කියලා. ඒ නිසා බලන්න ඕනම කෙනෙක්ගේ ඒ ක්‍රියාකාරකම් අපි මනින්නේ එයාගේ මේ දැඟලිලි වලින්. බුදුජානන්සේ බලන්නේ එක තැනක නිඳ කියලා නෙවෙයි එක තැනක අවදියෙන් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා. ඒක තමයි අපේ භාවනාවේ දියුණුව කියන්නේ. ඒක නිසා ඕනම ඉරියව්වකට යන්නේ කිසි මොන වුණා ප්‍රශ්න නැහැ. કોઈ ඉරියව් එංග මොන අහන ඕන ඉරියව්ව දෙන්න. දීලිවල අදිෂ්ඨාන කරන මම මේක චේතනාපූර්වක වෙනස් කරන්නේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා. වෙනස් කරනවා නම් ඒකේ ආදීනවානිසස සලකලා වෙනස්කරනද කොයි එකට ගියත් අපේ හිත චෝදනා කරනවා. ටික වේලාවකින් චෝදනා කරනවා. අන්නේ චෝදනා කරන බව බලන්න ඊට පස්සේ අපි ඒ චෝදනාවට හිතම දෙනවා මේක කරපන්ලා ඒක කරලා බලන්න. ඊට පස්සේ ඒකට ආයෙ චෝදනා කරනවා. මෙන්න මේ කටයුත්ත දිහා බැලුවොත් මේ ලුණු වතුර බොනවා වගේ වැඩක් මේකේ තියෙන්නේ. තිබහට ලුණු වතුර බොනවා බොන්න බොන්න තිබහා. එහෙම නැත්නම් අපේ ලොකු සංජි කියන්නේ අඟුරට අත පිච්චෙනවට අතින් අතට මාරු කරනවා. අඟුරක් අරගෙන දනවා කියලා මේ අතින් මේ අතට මාරු කරනවා. ඉතින් පය දාච්ච බල්ලෝ වගේ තමයි මේ ලෝකයා. දුවනවා හැතැම්ම නැහැ. ඒකට හිතන මේ දක්ෂකමක් කියලා. දක්ෂ නෙවෙයි පුළුවන් නම් දක්ෂන එක තැනක හිටපන්. ඉන්න බෑ. ඒසම් මේ කාටවත් චෝදනා කරන්න හදන්නේ අපි ඔක්කොගම තියෙන தත්ත්වය. මේක දිහා බලන්න බැලුවට පස්සේ අපි දෙන්න නිදාසට කාරණා අපි මේක හේතු ගන්න නැහැටි, අපි අනුම්මනි නැහැටි, Taman පිළිබඳ වෙන යක්කෝද කෝදෝකෙමයි නැතර අනු වෙන කෝදෝකෙම අපි මනින්නේ. ඒ දිහා බලනකොට පේන කොච්චර ෂටතන්ද, කොච්චර මායාකාරීද, කොච්චර වංචනික දේවල්ද තියෙන්නේ. ඒක වෙද්දිම බලන්න මේ විදිහට බලනකොට තේරෙනවා ඉඳ ගන්නකොටම සැපයි. ස්වල්ප වේලාවකින් ඒක වෙනස් දෙයක් වලටපත් වෙනවා. පත් වෙලා තමන්ම ඒකම වෙනස් කරනවා. වෙනස් කළා වෙනසකට යනවා. ඒකත් ඒ විදිහටම යනවා. මෙන්න මේ මේ මේ પરම්පරාව බලන එක තමයි අපි පරියන්ක භවනාදී සක්මනීදිත් වෙනවා. ඒ කීරියව දිගට පවත්තරනකොට මේක කරන්න වෙනස් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න වෙනස් කරන්න දෙවන්නේක්ගේ බලපෑමක් නැහැ. තමන්මයි. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම කාලයක් තිස්සේ ආනාපාන සති භාවනාව කරගෙන යමි. මට වඩාත් ප්‍රකට වන්නේ සක්මන් භාවනාවයි. හිත පිට ගියත් නැවත পায়ට සිත ගැනීමට හැකියාව ඇත. ඒ වගේම මුල් කාලය තුල පරයන්කේ වාඩි වී සිටින විට සිත බොහෝම සැහැල්ලු භාවයක් හා සුදු පාට එළියක් වැනි ආලෝකයක් පෙනී තිබුණි. නමුත් දැන් ටික කාලයක පමණ සිට කිසිම දැනීමක් ලැබෙන්නේ නැත. සිත නිතර නිතර වෙනත් අරමුණු කරාම පිට යන්නේය. නමුත් ස්වාමින් වහන්සේ කියනවා වගේ මම ඊටාම සතුටු වෙනවා හැමදාම උදේ පාන්දර නැගිට අඩුම ගානේ උත්සාහයක යෙදෙනවා කියා. මගේ ප්‍රශ්නේ වන්නේ කවදා හරි මගේ භාවනාව සාර්ථක වෙයිද? ඒකට මම මොන ක්‍රමයක් කළ යුත්තේද කියා. ඔබ වහන්සේට සරණයි. ඔය මේකේ වාක්‍යයක් ලියවිලා තිනවා. මගේ හිත දෙක පැටලිලා තියෙන මේකේ සමහරට සක්මන ගැන කියනවා සමහරට පරියන්ක ගැන කියනවා. මොකද මම මේ අවධානය යොමු කරන්නේ පරියන්ක සක්මන පිළිබඳ කියන එකේ හිත පිට ගියාම නැවත මට අරමුණට හිත ගන්න පුළුවන් කියලා වාක්‍ය ලියවිලා තියෙනවා. නේ? ඔව් තියෙනවා. ඒ වාක්‍ය කොහොමද තියෙන්නේ? ඔව් ඒක තියෙනවා මට වඩාත් ප්‍රකට වන්නේ සක්මන් භාවනාවයි හිත පිට ගියත් නැවත পায়ට හිත ගැනීමට හැකියාව ඇත. අන්නේ ඒක පිළිබඳව මම අර ඉස්සලා කිව්ව එක නයි කල්තව ප්‍රශ්න මම නැවත අහන්නේ. හිත නැවත පිට අරමුණට ගැනීමේ හැකියාව කියන එක පොඩ්ඩක් අපිට මේ සභාවට විස්තර ටිකක් දෙන්න කැමතිද මේ ලියපු එකන? කවුද මේ මේ ලියපු එකන කැමතිද අත උස? ඒක මට හරිය ඕනකමක් තියෙනවා මේ කරපු කෙනෙක් කරා සභාවට කියන්නේ ඒක තමයි දෙවෙනි ප්‍රශ්නට උත්තරේ. ඉතු පිටි ගියාට පස්සේ ධක්මනේදී ආපහු හිත පිට ගැනීම ඇතුළට ගැනීම හැකියාවක් තියෙනවා කියන එක පිළිබඳව අපේ සභාවත් එක්ක අදා බෙදා ගන්න කරුණාකර ඉදිරිපත් වෙන්නයි කියලා මම කියනවා. මාගේ අද මොකක් හරි දවල්ට කාපි වගේ මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. ඊයේ වගේ නෙවෙයි. කෙසේ වුණත් මොන කරන්නේ? එහෙම නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා බලන්න පරියන්කේදීත් මේ වගේ හිත පිට යනවා. එක තැනකදී බලන්න චක්මනේදී අර කියලා තියෙන වාක්‍ය පිට ගියේ හිත නැවත එන එක බලන්න. ආන්නේක බලපු දවසේ තමයි තේරෙන්නේ මෙතනයි පණිවිඩය තියෙන්නේ. අපි පිට යෑම නතර කරන එක නෙවෙයි තියෙන්නේ. පිට යන එක වළක්වන්න බෑ කියලා කියන්නත් බෑ පුළුවන් වෙයි. නමුත් ඒකේ උත්තරේ තියෙන පිට ගියේ ඒක නැවත ආපහු එන එක පිළිබඳව හොඳට සැලකිලිමත් වෙන්න. නැවත එන එක ගැන සැලකිලිමත් වෙච්ච දවසේ Tamanට තේරෙයි මේ මුළු රචනෙම ලියලා තියෙන ද්වේෂයෙන් කියලා. ඒ ද්වේෂයෙන් දීපු කෙනාට කවදාකවත් උත්තරයක් ගන්න බෑ. ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ද්වේෂය කියන්නේ මොකක්ද කියලා. මේක හිතෙන්නේ මේ භාවනාවට තියෙන ආදරේ මේක තියෙන සදාචාරවාදී කියලා නෑ. සුද්ධ ද්වේෂයක් තියෙයි. ඒක නිසා ඒ ද්වේෂය නැතුව පරියන්කේ ධක්පනේදී අපි කොහොමද පිටිගියේ හිත නැවත ගන්න පුළුවන්කමක් තියෙන. ඉතින්දී අනිවාර්යයෙන් මෙයා දන්නවා ද්වේෂයෙන් වැඩේ කරන්න බෑ කියලා. ආන් මේ විදිහට පරියන්කේදී හිත පිට යනකොට හිත පිට යෑමේ ද්වේෂය ඇති කරන වෙනුවට වළක්වන වෙනුවට පිටිගියේ හිත නැවත අරමුණට ගැනීමේ නිවස බල ආපහු වෙන ගමන මේක රිසලියන්ට් කියලා තමයි න්‍යිරෝ සයන්ටිස්ට් සයන්ටිස්ට්ලා උගන්වන්නේ ඒ රෙසිලියන්ස් කියලා කියන්නේ යම් Taman ඉන්න ස්ථාවරයක පිට ගියාට පස්සේ කොච්චර ඉක්මනට නැවතේ තිබුණ ස්ථාවරයට ගන්න පුළුවන්ද කියලා. ඒකේ ඉන්ට්‍රොසෙප්ෂන් කියලා අලුත් වචනයක් කොයින් කරලා තියෙනවා. ඒක හුඟක් සවිස්තර දෙයක් පිටගිය හිත නැවත ගත්තයි කියන්නකෝ. ගත්තට පස්සේ නැවත ගෙදර ආවයි කියලා දන්නේ කොහොමද කියලා. නැවත ආවට පස්සේ හිතේ තියෙනවා ඒක වෙරිෆයි කරන ක්‍රමයක්. ඒක අපි දන්නේ අපේ නියුරෝ සයන්ටිස්ට් වෙනවා. අපි gedarawa බව දන්නේ. නැත්තම් මේ හිත ගිහිල්ලා මගට ආවද, පන්නලා වෙන තැනකට ගියාද, geditටම ආවද කියලා දැනගන්නේ ඔය ඉන්ටරොසෙප්ෂන් කියන එක නියුරෝසෙප්ටික් ඇට්මොස්ෆියර් එකක් තියෙනවා. නැත්නම් ෆීල් එකක් තියෙනවා. එතෙන් ආවට පස්සේ ආ දන්නවා ගියේ හිත දැන් ආවයි කියලා. භාවනාවේදී කියනවා ඒක ඩිෆයින් කරන්න කියලා. පිටි ගියාට පස්සේ නැවත ආපුවම කොහොමද වෙරිෆයි කරන්නේ? ඉතින් ඊයේ අර පොඩි ළමෙක් කිව්වා. පොඩි ළමයෙක්ගෙන් මම ඇහුවා මේ ඇවිදිනකොට හිත පිට ගියා. ඒ ළමයි ඇත්තටම මේ මේ කම තමයි කතා කරන්නේ. අපෝ ගත්තයි කියලා. ඉතින් මම ඒ ළමයින් කොහොමද දන්නේ හිත දැන් ගියේ කාවයි කියලා. එයා කතා කරලා හරි නෑ. ඊටසේ මම ඒක අභාවේ ඉන්න පොඩි කවමයි කවුරු හරි පුළුවන්ද මේ හිත පිට පිට ගියා නැවත ගත්ත ගත්ත බව වෙරිෆයි කරන්න කොහොමද උරගා බලන්න කොහොමද කියන එක ළමයි කතා ඉස්සවා ඊටසේ මට මේ විලුඹ තද වෙන බව දැනුණා කකුල තද වෙන බව දන්නවා. ඒ නිසා මම දන්නවා දැන් මං ඉන්නේ මනෝ විකාරක නෙවෙයි, සද්දක නෙවෙයි, වේදනාවක නෙවෙයි, හිතවිල්ලක නෙවෙයි පොළවේ තියෙනවා කියලා. ඊට පස්සේ මම විලුඹද දැනෙන්නේ, මුළු පයම දැනෙන්නේ, ඇඟිලි තුරුත් දැනෙන්නේ කියලා. ඒක මං ඉච්චර නම් බැලුවේ නෑ. මට පේන්නේ විලුඹ තමයි දැනෙන්නේ. ඉතින් විලුඹ දැනිල්ලෙන් දන්නවා පිට ගියේ හිත නැවත ආවයි කියලා. ඒ වගේ හැම වෙලාවෙම පිට ගිහිල්ලා නැවත එනකොට මමයා Taman නැවත ආපු බවට හැම තැනකම අසං කරනවා. ජොබ් එකට ගිහිල්ලා ආවත ඔෆිස් එකට ආවනම් අසං කරනවා. ආන්න ඒක පොඩ්ඩක් පොයින්ට් කරන්න. ඒකට කියන්නේ බුක් කීපින් කියලා. මෙන්න මේක දැනගත්ත දවසේ මැරෙනකම්ම දැනගන්න බැරි මමයා කවුද කියලා දැනෙන්නේ පිට ගිහිල්ලා හිත ආපු වෙලාවේ. නිකන් බාර ගන්න එපා. ආවයි කිව්වට බාර ගන්න එපා. ඒක හරියටම වෙරිෆයි කරන්න. හරියම කන්ෆර්ම් කරන්න. කොහොමද දැන් හිත නැවතාවයි කියලා. අන්න ඒකට ගන්න උත්සාහයේදී අපි තේරෙනවා අපි තොරතුරු දුන්නට සෑහෙන ප්‍රතිශතයක් වසංගනවා. අන්නේ වසංගන්න දෙන්නේ නැතුව 100%ක්ම තොරතුරු ගන්න full resilience වෙන්න full introspection එක ගන්න ආපහු අරගන්න. අන්නේම උනාට පස්සේ තේරෙනවා අපේ හිතට ඕන තරම් නරක තරකට යන්න පුළුවන්. නමුත් ගිහිල්ලා යා වෙන වැඩකට යන්න ඉස්සලා ආපහු ගෙදෙට්ට ඇවිල්ලා අසංකල තමයි යන්නේ. අන්න ඒ ටික කරන්ට කියන්නේ thin slicing of time කියලා කියන්නේ. ආපහු නිවසබරා එන ගමන එක චිත්තක්ෂණයක් නෙවෙයි. it's a series of thought moments. අන්නේ ඔක්කොම එකින් එකට එකින් එකට වෙන් කළ බැලුවොත් ਸਰවචන්නාංශයේ පෙනෙන ස්ටේජස් හතරක්. ආපත්‍යක් සිද්ධ වෙලා නැවත ඒ ආපත්‍යෙන් පිළියම් කරනකොට ස්ටේජස් හතරක්. මේක උත්සාහ කරලා coincidentally අපේ රිචඩ් ඩේවිඩ්සන් ස්ටේජස් දෙකක් පෙන්නනවා. ටෙස්ට් කරලා හිත භාවනාවේදී ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා හිත කන්ට්‍රෝල් කරන්න පුළුවන් යෝගාවචරයේ බ්‍රේන් වේව්ස් බලලා එයාට ඩිස්ට්‍රැක්ෂන් එකක් දෙනවා. දීලා එයාට කියලා කරන්නේ ඩිස්ට්‍රැක්ෂන් එකෙන් පස්සේ නැවතත් අර හිතපු මානසිකත්වයට ගන්න මානසික ක්‍රියාවලිය ස්ටේජස් දෙකකින් විස්තර කරනවා. බුදුජානක ස්ටේජස් හතරකට කඩලා පෙන්නනවා. ඒ නිසා ඔය පංචලෙන් මහරස් ගන්න නැතුණත් අවුරුදු 2600කට ඉස්සෙල්ලා බුදුජනසේ සම්පූර්ණයෙන්ම දකිනවා හිත පිට යන එකත් වෙනවා නැවත එන එකක් ඉන්බිල්ට් ඒක කෝස් ඇන් ඉෆෙක්ට් රිලේෂන්ෂිප් එකක් තියෙන. මෙන්න මේක දැනගත්තොත් මේ ක්‍රියාවලිය වෙන කොහොමදක් වෙනවා දැනගත්තොත් විතරක් මට මගේ මැෂින් එක ගැන මගේ යන්ත්‍රය ගැන අවබෝධ කරගන්න පුළුවන්. නැත්තම් මේක මං කියන දේ නෙවෙයි අහන්නේ. වැඩ කරන වෙනම න්‍යාය පත්‍රයකට. ඒ නිසා වැදගත්ම දේ තමයි මේක පිට ගිය හිත නැවත නිවස බල ආපහු එන ගමනේදී පුළුවන් තරම් පියවර ටික බලන්න වැද්දගත්ම එක සාරිපුත්‍ර සංසය සඳහා කරනවා පමාදේන කම්පතිටි සති බලං හිත පමාදයට වැටලා පිට ගියාට පස්සේ කම්ප වෙන්නේ නැත්තම් පශ්චාත්තාප වෙන්නේ නැත්තම් තමන්ට තමන් දෙස් දී ගන්න නැත්තම් එතනින් තමයි සතිය බලවත් වෙන්නේ මේ මුළු එකම ලියලා තියෙන්නේ පිට යාමට ද්වේෂයෙන් පිට යාම ගැන කම්ප වෙලා ඉතින් පුළුවන් නම් බලන්න ධර්මේ නාමයෙන් සතිය වර්ධනය කිරීමේ නාමයෙන් ශික්ෂාවේ නාමයෙන් පිටපලච්චාවයි ඒක පෝෂණය කරන්න එපා. ගියාට පස්සේ කම්ප නොවි අපව එන ගමන ගැන කතා කරන්න මම ඉල්ලා හිටිනවා අනිත් දවසේ ඒක භාවනාවේ කමටහන සුද්ධ කරගෙන ලෑස්තිලා ගිහිල්ලා අන්නේ පිළිබඳ යමක් තොරතුරු තියෙනවනම් කමටහන් වார்த்தාවට ඇතුල් කරන්න කියලා. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් මගේ ඊතා කාර්යබහුල ජීවිතයේ පුලුවන් සෑම අවස්ථාවකම භාවනාවේ යෙදෙමි. මා භාවනාවට ඉඳගත්තාම වැඩි අවස්ථාවකදී ආනාපානයට සිත යෙදවීමට ටික ටිකක් කල් ගත වේ. නොඑක් සිතවිලි ගලා එයි. බොහෝ අවස්ථාවලදී ටික වේලාවකට පසු සිත සංසුන් වේ. දිගටම ආනාපානයේ යෙදී සිටින විටදී සමහර අවස්ථාවලදී එකවරම මගේ ශරීරය හිරිවැටිගෙන යන ස්වභාවයකටපත් වෙයි. නමුත් අපහසුාවක් නැත. මේ සමගම මට මගේ ශරීරය වෙනම ගල් වී ඇතිමෙන් හැඟෙයි. ඇස් පියාගෙන සිටියද විශාල ආලෝකමත් භාවයක් හැඟෙයි. මේ ඊටාම සිතට සහනදායි අවස්ථාවක්ද වේ. සමහර විටදී ආනාපානයේද අමතක වේ. නමුත් මම ඉක්මනින් මගේ සිත ආනාපානයට යොමු කරමි. මා මේ අවස්ථාව පැමිණි පසු මේ ඉරියව්වේ ඉන්නා විට කාලය ගත වෙනවා නොතේරේ. නමුත් මේ தત્ත්වයේ සෑම අවස්ථාවකදීම නොහැඟේ. මේ தത്വයට පත්වන්නේ හොඳින් ආනාපානෙට සිත යොමු කළ විටයි. ගරු ස්වාමීන් වහන්ස මගේ භාවනා ආකාරය નિවරදිද? මේ தત્වය භාවනා අවස්ථාවක්ද? මා නිතර භාවනාවට ඉඳ ගන්නා විට මෙය බලාපොරොත්තු කරමි. ඒ નિවරදිද? ඔබ වහන්සේගෙන් අවවාදයක් බලාපොරොත්තු වෙමි. දීර්ඝාෂ සහ නිවන් සුව පතමි. මේකෙත් තියෙන වාක්‍යයක් උසාවියට ගන්න පුළුවන් එකක්. ඉදිරිපත් වෙන්න කැමතිද මේ ලියුපෙකනා මොකද හොඳ පොයින්ට්ස් තියෙනවා. ඒක ඉතින් ඒ කෙනාගේ වචනෙන් හෙලි කෙරුවොත් අනෙක් කච්චියට තේරෙයි මේ මේ ගැඹුරුයි කියලා කිව්වට මේක අපි අත්දකින්න එකක් හෙලි කරගන්න බැරිකම තියෙනවා. ඒ නිසා වාක්‍යයක් තියෙනවා පොඩ්ඩක් ඒක මේ විස්තර කරලා දෙන්න මේ දීපේක අත උසන්න කැමතියි කියන්නේ. කවුද ඇත්තට දවල් දාන්න දුන්නේ ආද? මේ මේ සභාවෙන්ද? ඈ? මොකක් හරි තියෙන අප්සෙට් එකක්. මොකද ඒ තොරතුරු මතු කරගත්තේ නැත්නම් මේ ආධුනිකෙක් වුණාට ආධුනික කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ හොඳ මේ තොරතුරු එක එළියට එන්න හදන්නේ. එතන වැහිලා තියෙන කොටස එලි කරන්න මට යාගේ කටහඬින්ම එළියට ගන්න ඕනේ. ආ හරිද? හරි මම කතා කරලට අපාඩු නැහැ. ලාල් මන්තේ ඔය මයික් එක දෙමු. මට කොලේ දෙන්න බඩ. මම නැවත කියනෝන මම හිතලා කියනව නෙවෙයි හරිද? අතරමඟ තැනක් මේ කියවනේ. සමහර විටකදී ආනාපානීය අමතක වෙයි. නමුත් මම ඉක්මනින් මගේ සිත ආනාපානට යොමු කරමි. මතකද? ඊව මතකනේ. එතකොට මේ ආනාපානේ භාවනා කරගෙන කරගෙන යනකොට අමතක වීම භාවනාවේ දියුණුවක් විදිහටද පේන්නේ එහෙම නැත්නම් භාවනාවෙන් හිත පිට යamak විදිහටද පේන්නේ මම මුලින් හිතේ ස්වාමීන් වහන්සේ එක භාවනාවේ දියුණුවක් නෙමෙයි කියලා ඊට පස්සේ මම ස්වාමින් වහන්සේගේ කතාවක් ඇහුවාම ඒකේ තිබුණා හැමදේම අත්හරින්න ඕනේ කියලා. නමුත් මට ඒක හරියටම පැහැදිලි මදි. ඒ වගේම මම භාවනාවට ඉඳ ගන්නකොට ගොඩක් වෙලාවට මම ඒ தත්ත්වය හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා. මොකක්ද ඒ தත්ත්වය කියන්නේ? ඒ කියන්නේ ඒ ඒ ඊටාම සුවදායි තත්ත්වයක්. මොකද්ද ඔය ඒ කියලා කියන්නේ? ඒ කියන්නේ ආනපන ගෙවි යන අවස්ථාවද ගෙවුනට පස්සේ අවස්ථාවද? ඒ ගෙවි යන අවස්ථාව. නමුත් මේකේ ලියලා තියෙන්නේ අනිත් පැත්ත. මේකේ ලියලා තියෙන්නේ මගේ චිත සමහර විදි ආනාපාන තමයි. මම ඊතා ඉක්මනින් මම ඉක්මනින් මගේ චිත ආනාපානට යොමු කරනවා. එතකොට අර නැවත ආනාපානට හොයාගෙන යන ගමනක් මේ කියන්නේ. එතකොට ගෙවි යන අවස්ථාව නෙමෙයි ඇප්‍රීෂিয়েට් වෙලා තියෙන්නේ. ගෙවි යන අවස්ථාව බයක් වෙලා. ගෙවි යන අවස්ථාව අතරමං වීමක් වෙලා. ගෙවි යන අවස්ථාව සතිය කැඩීමක් වගේ කල්පනා කරලා තියෙනවා. ඒ නිසා නැවත ආනාපානෙ හොයන ගතියක් තියෙනවා. නැවත ආනාපානෙට එන්න හදන ගතියක් තියෙනවා. ඒක නිසා මම ප්‍රශ්නයක් අහුවේ ගුරුසු ආනාපානෙ සියුම් වෙලා නොදැනීම දක්වා යෑම භාවනාවේ දියුණුවක්ද භාවනාවේ අතරමං වීමක්ද කියලා මම අහුව ප්‍රශ්නේ. ඒක මට හරියට කියනවා. නමුත් මම ඉදිරිපත් වෙච්ච එක ගැන කල්පනා කරන්නේ ස්තුතිවන්ත වෙනවා. මම කියන්නේත් නෑ මම ලොක්කා කියපු එක කියන්නේ. හරිද? මම නැත්තම් ඕගොල්ලෝ මාව අල්ලා ගන්න මම දන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා සනිදාන වග්ගයේ අංගුත්තර නිකාය ඒකක නිපාතේ සනිදානා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා නෝ අනිදානා. සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා නෝ අනාරම්මනා කියලා. එතකොට කියනවා ඉපදෙනවා නම් අකුසලයක් උපදන්නේ නිදානයක් ඇතුවයි අරමුණක් ඇතුවයි. තස්මින් ඒව ආරම්මණේ පහිනේ තං අකුසලම් පජහති. ඒ අරමුණක් හට අල්ලගෙන හැරගත්ත කෙලේශයක් වෙන අරමුණ ගෙවම් කරනවා කියන්නේ කෙලෙසේ ගෙවම් කිරීම. ආනපන ගෙවම් කරනවා කියන්නේ කෙලස් ගෙවෙනවා. ඉතින් අපි ආයෙත් ආනපන ඉල්ලගෙන යන්න ගියා. මෙතන විශාල කමඨාන් සුද්ධ වීමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අර මේ මම දෙන්නේ පොලෝ ජම්ප් එක. පොල් වෝල්ට් එක. රිටිපයින්වයි කියලා තියෙන්නේ. රිටිපයින්න කෙනා සාමාන්‍ය පයින්නට වැඩිය දෙගුණයක් වැඩිය පයින්නවා. රිටක ආධාරයෙන්. නමුත් මුදුනටම ගිය වෙලාවේ රිට අතෑරේ නැත්තම් මොකද වෙන්නේ? රිටට දීලා බර අරගෙන එයාගේ බාරකින් එහා පැත්තට පයින්නකොට රිට විසිකරන වේගෙන් එහා පැත්තට දාන්නේ රිට බදාගෙන හිටියොත් මොකද වෙන්නේ? බාරකේ වැදුනොත් ඉවරයි. ඒ නිසා රිට අන්තිම මොහොත දක්වා දැඩිසේ මිරිකල අල්ලන්න ඕනේ. අන්තිම මොහොතේදී පලිගියක්වත් අත නැතුව අතහරින්න. මෙතන රිට වගේ තියෙන ආනාපානෙ තමයි. දැන් අතාරෙච්ච රිටේ ආයෙ බදාගන්න කිව්වොත් එහෙම පෝල් වෝල්ට් එකට මොකද වෙන්නේ? මෙතන තමයි අමාරුම තැන. බුදුජානනාන්ති අපි ගෙනිනවා එතෙන් අපි ආයෙසරයක් ආනාපානෙ බදාගන්න. අපි ආයෙ පෝල් එකේ එල්ලෙනවා. විච්චර උඩ යන්න හේතු වෙච්ච පෝල් එකනේ අප්පා සෝනියරකට ගිහලා ෂෝකේස් එකේ තියාගෙන ඉඳ තියෙනවා කොච්චර හොඳද කියලා ඉතින් මෙන්න මොකද පෝල් එක බදාගත්තොත් බාහිර එකේ වදිනවා බාහිර එකේ වදිනොත් අවුල් වැරදින්නේ වැටෙන්නේ පෙරදිලා ඉතින් මම මේ කියන්න හදන්නේ මොකද්ද කියලා තේරෙනවද මොකද්ද කියන්නේ අතාරින තැනදී එක නෑ අතෑරියට පස්සේ ආයේ වදා බදා ගන්න එපා වදේ දැන් මේ කියව තියෙන්නේ අතෑරුණාට පස්සේ මම ඉක්මනට ආය ආනපට ඉල්ලනවා එනිසා මම මොකොත් අලුතෙන් කරන්න කියන්නේ නැහැ. මම කියන්නේ ඕගොල්ලෝ දැනටමත් ඒ දේ කරලා තියෙනවා. මේක විශ්වාසයෙන් යන්න අපි ආනාපානේ යන්නේ ඒ කෙලස් කිවෙන තැත දක්වා. ඊට පස්සේ ආනාපානේ බයි බයි කියනවා තථා කියනවා. ඊට පස්සේ ඉන්නේක මොකද්ද කියලා සමාදානෙන් සතුටින් ඒකේ සමාදන් වෙන්නේ. අපි දක්කුමු කියලා වටපිට බලලා දුවන ගිහිල්ලා අර ආනාපානේ අල්ලන්න හදන එක තමයි මායя කියන්නේ. ඒ තමයි කෙලස් කියන්නේ. ඒතර බුදුන් අතහැරෙනවා. සතිය අතහැරෙනවා. ඒ නිසා අනිත් දවසේ අදිෂ්ඨාන කරගෙන යන්න මම දැන් ආනපයි නැති වෙනකොට ওই නවුසටික් ෆීලිංග්ස් එනවා. නවුසියා එනවා. වොමිටිෂ් ෆීලිං එනවා. බය වෙනවා, සැකෙල් වෙනවා, සැක එනවා, අනිශ්චිත බය එනවා. ඒක සාධාරණයි. මොකද අපි මේ කරන්නේ සංසාරය පුරාගෙන ආපු මම යන්නේ මේ කඩ කඩ අතාරින්නේ. ආනාපානට සම්බන්ධ කරගෙන රූපයට සම්බන්ධ කරගෙන යන මේ ගෙවීම යන වෙලාවේදී ලෑස්තිලා ගිහිලා ඒ ගෙවුනට පස්සේ ඒක සමාදම් වෙනවයි කියන එකට කාරණා දෙකක් කියන්න පුළුවන්. අපි සරුංගලයක් උඩට ඇරලා ඇරලා ඇරලා උඩටම ගියාට පස්සේ නූල කඩලා ඇරියොත් දැන් සරුංගනේ පාවෙන්නේ සම්පූර්ණ ස්වභාවික නීතියටනේ. නූලෙන් නෙවෙයිනේ. ඒක තමයි සරුංගල් ඇරීමේ දක්ෂම එක. උඩටම ගියාට පස්සේ කඩලා දානවා. දැන් අපේ සාමාන්‍ය ඉදිරිය ජීවිතේ ඒක නෙවෙයිනේ තියෙන උඩටම ගිය සරුංගලයේ සූනේරයකට තියාගෙන ඉන්න හදනවානේ. මේක ලියලා තිනවා ගර්ජොෆ්ගේ පොතක ඒ රුසියාවේ ඉඳපු දක්ෂ සාහිත්‍යදරයෙක් එයාගේ ගාඩන් එකක් තියෙනවා බොහොම ලස්සන මේ රොකි ගාඩන් එකක් හැමදාම ගිහිල්ලා එකම ආසනේ එකම ඇන්ගල් එකට වාඩි වෙනවලු බලලා ගාඩන් එක දිහා බලනකොට එයා දැක්කලු ඒක සමරෙක එක ට්විග් එකක් එනවා මේ අංකුරයක් එළියට එනවා ගහේ කන්දේ මැද පුපුරලා අංකුරයක නෙවෙයි හැමදාම වාඩි වෙලා යා බලනවලු අදට වැඩිය කොලයක් එළියට ඇවිල්ලා අන්ෆර්ල් ඊට පස්සේ ඒක රතු පාටට ඇවිල්ලා කොළ පාට වෙලා සම්පූර්ණ ගහට සේවය කරනවා. ඉතින් හිතනවලු මේ මන මේ කොලේ මේ ගහට අන්කන්ඩිෂනලි සර්විස් එක දීලා. ඊට පස්සේ දවසක යනකොට මේ කොලේ පඩු පැහැගෙන්නේ ඇති. එන කොලේ ඉදිලා. ඉතින් හිතනවා දැන් මේ කොලේ තවත් මෝරච්ච තැනකට ගිහිල්ලා. අනිත් දවසේ වුණාට පස්සේ ඒ කොලේ ගහෙන් නැට්ටෙන් ගැලවෙනකොට කොලේ කිවලු තථා කිවලු. ගිහිල්ලා එන්නම් කිවලු. එයා කියනවා එතන ඉඳලා කොලේ වැටෙන ටික අන් ප්‍රෙඩිකටබල් නේ. සම්පූර්ණ හුලඟට නෙමෙටෙන්නේ. ඕක තමයි නිවන කියන්නේ. මේ වැටෙන වෙලාවේදී ඉසాత බඳගෙන අඬන්න ගත්තොත් අනේ අම්මේ මෙච්චර කල් සේවය කරපු කොලේ එහෙනම් ඉතින් කවදාකවත් අතෙන් ගියේ කිය ආනිසන්තයක් නැහැ. ඒ වෙලාවේදී බයි බයි ටටා. ඊළඟ නම් කියන්න පුළුවන් නම් මේක අමාරුයිනේ අපි මේ අපේ චින්තන රටාවේ කියලා දෙන්නේ. බුදුන්ජේ කොහොම කරුවත් ආනපාන දීලා ආනපාන දිගේ ගෙනිලා හලනවා. එතකොට අපි මොකද්ද කරන්නේ ආයෙ බදා ගන්න. හැබැයි එක සැරේ හැලෙනකොට පළවෙනි සැරේම මේක කරන්න ඕනේ කියලා කරපු එක්කෙනෙක්වත් මේ ලෝකේ නැහැ. ඒ වෙලාවට බයක් එනවා. බුදු කෙනෙක් පහළ වෙන්නේ ඕක කියලා දෙන්න. බය වෙන්න එපා. බොතන ඉන්නේ සතිය ඉහළ කෙළවරේ, සීලය ඉහළ කෙළවරේ, සද්ධාව ඉහළ කෙළවරේ. ඔතින්දී ආය ආනපනිය සරණට වැඩි ආනපනිය නැති එක ලොකු සරණයක්. ඉතාලේ දවසේ යන්න ඔතෙන් යන්න බැරි වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් කර කර යනකොට යයි. ඊට පස්සේ මේ ආනාපානියත් නැතුව මට සරුංගලේ නුර කඩලා යන්න අරින්න බෑනේ. නැති වෙන්නේ මේ ලෝකේ තියෙන අසහන විතරයි. තියෙනවනම් හැම අරමුණක්ම පාපයක්. හැම අරමුණක්ම හැම කෙලෙසයක්ම ඉන්නේ අරමුණක් අල්ලගෙන. ඒ අරමුණ ගෙවම් කරන්නේ එතකොට කෙලෙසි ගෙවන්නේ. ඒ නිසා භාවනා සියුම් වෙනවා කියලා කියන්නේ කෙලෙස් සියුම් වෙනවා. අරමුණ නොදෙනී ගිය කියලා කියන්නේ ඒ සමාන ඒ සාපේක්ෂ කෙලෙස් නැති වෙනවා. ඒ නිසා Nirodhe බලන්න කියන්නේ බුදුරජාණන්සේ මොන දේකාරී සමුදේ බැලුවොත් කෙලෙස් ඇතිවීමක් බලන්න. මොන දේකාරී Nirodhe බැලුවොත් කෙලෙස් නැතිවීමක් බලන්න. අපිට කියන්නේ Nirodhe කියන්නේ අවමංගල්‍යයක් කියලානේ. නදකින් කියලානේ. මුස්පීන්තුවක් කියලා. අපි නිරෝධය බලන්න අකමැති. හට ගැනීම බලන්න කැමති. කියන්නේ කෙලෙස් වලට කොච්චර කැමතිද? බන්ධනෙට කොච්චර කැමතිද? ආතතියට කොච්චර කැමතිද? භවරෝගය සද්දනාරූපෙට මත්වීයි දු ප්‍රේමකලේ කෝ සප්තාමේ සංසාරේ දුක කෙලවරණේ නිර්වාණේ ඔබ යන්න එක යන්න අරපන් බුදුහාමුදුරේ එතෙන්ට යනකම් ගෙනිච්චත් ඒක ගැන අපි පශ්චාත්තාප වෙනකොට බුදුහාමුදුරෝ පශ්චාත්තාප වෙන්නේ නැහැ. උන්වහන්සේ දන්නවා මම කොච්චර ලක්ෂ කෝටි වාරයක් මේක කරලා මේ අන ආනපානේ ආයේ බදාගත්තද? හිතන්නකෝ කවදාද බදාගන්නත් අතෑරිය කියලා. ඒක කියලා දෙන්න කියාරවත් කොච්චර අමාරුද බලන්න. මේක නොකියන්නේ හිතුව බුදුහාමුදුරෝ. වැඩක් නැහැ ඔක්කොමලා තියෙන්නේ අල්ලගත්ත බදාගන්න දේ බදාගෙන ඉන්න හදනවා. බඳාගත්තත් නැතත් ඔක යනවා. කවදාද හිතන්නේ යන එක සමාදම් වෙන එක? යා යන ඉවරයි. වෙන එකක් වෙනවා ඒක වෙනම කතාවක්. නමුත් ඒ chapter එක ඉවරනේ. ඉතින් ඒක නිසා කමඨං සුද්ධ කරනවා කියලා කියන්නේ මේකෙදී ඒ යෝගාවචරයට අනිවාර්යයෙන්ම සැකකුසක් වෙනවා. සැක ඇති වෙනවා. බය ඇති වෙනවා. අනිශ්චිතතාවය පහළ වෙනවා. දමල ගහලා යන්න හිතෙනවා. ඒ මායя දෙන්න ලනුව තමයි. එතෙන්දි ශ්‍රද්ධාවෙන් යන්න ඕනේ දැන් භාවනාව හරි මම මේ ආනාපානේ නතර වුණා ඉවර වෙනකම්ම අන්තිම වෙනකම්ම බලනවා බලනවා දැන් මොකද වෙන්නේ කියලා. ආයේ ඒක ප්‍රශ්න නැහැ. හැබැයි මනසින් අල්ලන්නේ නැහැ. ආයෙ නැවත මම ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් නම් ඒ යෝගාවචර නිරෝධය දැකීමට, ඡය වීම දැකීමට, වැය වීම දැකීමට පුරුදු වෙනවා. ඒ ප්‍රශ්නේ ඕනම ලෝකේ තියෙන විශ්සඳන්න බැරි ඕන ප්‍රශ්නයක් දිහා බලන්න වැය වෙන පැත්ත බලන්න එකම ප්‍රශ්නයක්වත් ඉතුරු වෙන්නේ. අපි මේ හට ගැනීම පැත්ත බල බලා ඒක දුක ඇති කරන එකයි තියෙන්නේ. ඒ නිසා වෙන අනික්කව මේ ගැන කතා කරන්න යන්නේ මම මේ නැවත කියනවා සමහර විට ආනාපානෙද අමතක වෙයි. නමුත් මම ඉක්මනින් මගේ හිත ආනාපානට යොමු කරනවා. එච්චරයි මම කියන්නේ. ඒ ටික අර අනෙක් හරි ඔක්කොම හරි. ඒ නිසා අනිත් දවසෙත් මේක ලෑස්ති කරගෙන යන්න භාවනාව හරිනම් ආනපාන හෝ බිම්බි බැකිලිම හෝ වම දකුණ මොකක් හරි ගෙවෙන හැත්ත පෙනෙයි. අන්න එතකොට උපදීම අනුග්‍රහය කරන්න ගෙවිලා ගෙවිලා ගෙවිලා ඉවරම වෙනකම් බලන්න. ඉවරුණාට පස්සේ කතාව ඉවර නෑ. මට කොච්චර වෙලා අනාලම්බිතව අනාරම්මනව අරමුණක් නැතුව ඉන්න පුළුවන්ද කියලා බලනවනම් අපි නිවනට සුදුසුකමක් ලබනවා. අරමුණක ඉන්න තාක්කල් කක්ක කියලා හිතා ගන්න. අරමුණක ඉන්න තාක්කල් කෙලස් කියලා හිතා ගන්න. අරමුණක ඉන්න තාක්කල් අපාය කියලා හිතා ගන්න. අරමුණ ඉන්න තාක්කල් මාර්ගාක්ෂිකයි කියලා හිතා ගන්න. ජීවෙන තාක්කල් මායාවෙන් අයින් වෙනවා, කෙලස් වලින් අයින් වෙනවා. අපි නිවනට කිට් වෙනවා කියන එක හැම අරමුණකම හිතාගත්තොත් හරි. එහෙනම් හොඳයි දාන දීපු කට්ටියට වින්සිදු වේවා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව කරන විට හුස්ම ගැනීම හෙලීම දැනේ. ඒ සමගම හිත අතීතයට යයි අනාගතයටත් යයි. ඒ දැනගත් විට නැවත හුස්ම ගැන දැනගනී. මේ කරන විට චතුරාර්ය සත්‍ය අවබෝධ වන්නේ කෙසේදයි පහදා දෙනමින් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. මේකෙත් හිතවිලි අතරම නැවත ආනාපානට එන කතාව ඒකෙත් ලියලා තියෙනවා. අන්න ඒකට දෙන්න බෑන කට උත්තරයක් ඒ අත්‍යමසි අත උසන්නේ. ඒතර යත්‍රා සත්‍ය අවබෝධ වෙන හැටි මං කියලා දෙන්නේ. මට පේන විදියට. අන්න. ඒ වාක්‍ය වචන කියවන්නේ ඒතන මේකේ තියෙන්නේ මම ආනාපාන සති භාවනාව කරන විට හුස්ම ගැනීම හෙලීම දැනේ ඒ සමගම හිත අතීතයට යයි අනාගතයටත් යයි ඒ දැනගත් විට නැවත හුස්ම ගැන දැනගනී අන්න ඒ දැනගත් විට ඒ කියන්නේ අතීත අනාගතයට ගියාට පස්සේ නැවත මට හුස්මට හිත ගන්න පුළුවන් නැත්නම් හුස්ම ඉන්න බව දැනගන්නවා ආන් ඒ ජවනිකාව අතීතනාගත හිතවිල්ලක ඉඳලා නැවත හිත අරමුණට ගත්ත බව දැනගනී කියන එක පිළිබඳ පොඩි විස්තර විභාගයක් දෙන්න අපිට. දැන් මේ මට ඒක අත්හැරනම මට හිතෙනවා මයික් එක ලං කරන්න මේ වගේ මම භාවනාව හරියට කරන්නේ නැහැ කියලා ආපහු මම හිතනවා මම මේ ආනාපාන සති නේද කරන්න ඕනේ කියලා ආපහු හුස්ම ගන්න මේ හුස්ම ඉහළ ගැනීමයි පහළ ගැනීමයි ආයේ බලනවා. එතකොට හිතවිල්ලේ ඉඳදී Taman දන්නවා Taman මූල කර්මස්ථානේ නෑ. Taman ගෝචර රජ්‍යත් අරමුණේ නෑ. Taman ඉන්නේ පිට ගිහිල්ලා කියලානේ. එතකොට මේ හිතවිල්ලක ඉඳදී හිත පිට ගිය වෙලාවක Taman නුහුරු තැනක ගෝචර නැති තැනක ඉන්නවා කියලා දැනගන්න එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? හොඳ දෙයක්. ඒක හිතලා ගත්ත එකක්ද ඉබේ වෙන එකක්ද? ඉබේ වෙච්ච එක. හොඳක් වෙනවනම් වෙන්නේ ඉබේ විතරයි. කිතුවනම් කක්කා. එච්චරයි කියන්න තියෙන්නේ. හැබැයි උඟ දිනේ කිතුනායි මං හිතලා ගත්තේ කියලා. මට ඒකයි මතු කරන්න ඕන. අපි නරක තැනක ඉන්නකොට නරක තැන ඉන්න බව දැනගන්න එක හොඳයි. කවුරුවක්වත් පිළිගන්න කැමති නැහැ. නරක තැනක ඉන්නකොට නුහුරු තැනක ඉන්නකොට අනාරක්ෂිත තැනක ඉන්නකොට මොනව කරන්නත් ඉස්සලා දැන් ඉන්නේ අනාරක්ෂිත තැන කියලා දැනගන්න eBay. මෙන්න මේකට වෛර කරලා කොහෙද අපි ගොඩ එන්නේ? ඒකයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ අපි වැරද්දක් වැරද්දක් බව දැන ගැනීම වැරද්දක් නෙවෙයි. ඉතින් අපිට මන් මන් දරේ මම මේ මිරි කරනවා තප්ප කරනවා තරණ වැඩිද මන් දන්නේ මේ වැරදි වෙලාවක නැත හිතවිල්ලක ඉන්න වෙලාවේ ආනපනෙ නැතිව ඉන්න වෙලාවේ මම ඉන්නේ නරක තැනක බව දැන ගැනීම මොන පාඩම් පන්තියේදී ඉගෙන ගත්තී ඉස්කෝලේ යන කාලේ මොන හරි විශේෂ උගන්ලා දීලා මතක තියෙනවද? අම්මා කිරිත් එක්ක දීලා මතක තියෙනවද? තාත්තා බූදලෙත් එක්ක දීලා මතක තියෙනවද? මොකෙක්වත් දීපේ ගන්න වෙන්නේ. මේක තමයි භාවනාව කියන්නේ. මේක තමයි බයලජ්ජ දෙකේ අන්තිම ගැඹුර. නරක තැනක ඉන්නකොට නරක තැන ඉන්න බව දන්නවා. කලබල වෙන්න එපා. කරප්පන් එන්න ඕනේ නැහැ. ඇලර්ජික් වෙන්න ඕනේ නැහැ. එතන තමයි පෞරුෂත්වය තියෙන්නේ. මම ඉන්නේ නරක. හරි ඉස්සල්ලාම මම දන්න නරක තැන කියන්නේ. කොරස් කටේවත් අද්දා ගන්න බැල කලබල වෙන්න එපා. කලබල වුණොත් මොකොත් කරන්න බෑ. එහෙනම් නරක වෙලා. ඉන් මේ හිටියට පස්සේ හිතේ තියෙන ස්වභාවය තමයි හොඳ දෙයට යන එක. ඒක බුදුහාමුදුරු කියනවා බබස්සක මිතම්බික්ක වේ චිත්ත. ඔබ දන්නවනම් නරකතන ඉන්නේ. ඊට පස්සේ ඒක කරන්නේ හොඳ දෙන්න යන එක. මම නෙවෙයි. ඒකයි මනුස්සකම කියන්නේ. ඒක කාටවත් කියලා දෙන්න ඕනේ නැතුළු බුදුසසුන කියනවා බරක් අත පුච්චගත්ත මිනිහා ගින්දට අත දාන්නේ නැහැ. ඒක කාල් මාක්ස් උමත් කියනවා. ඒ නිසා ඒ මම දැන් ඉන්නේ ඉස්ලාම් භාවනාවට යන්න ඕනේ. ආනපන අඳුල්ලා දෙන්න ඕනේ. ආනපනෙන් දැජි ආගන්තුක අමුත් එක්ක හිතවිලි එන්න ඕනේ. හිතවිලි ඉන්නකොට දාන දැන් ඔන්න හිතවිල්ලක ඉන්නේ. ඒතර යා දන්නවා හිතවිල්ල අගෝචර භූමිය ආනපන ගෝචර භූමිය. හිතවිල්ල අපගේ බුදලේ නෙවෙයි ආනපාන තමයි තාත්තගේ බුදලේ ගෝචර භූමිය කියලා දැනගත්තට පස්සේ වලක් කරන්න පුළුවන් දමන්න මෙතෙන් ලට්ටක් ගාලා හිතෙන් යනවා හිතේ. නිසා ඉස්සල්ලාම දැනගන්න ඕනේ මම ඉන්නේ වැරදි තැනක. ඒකට හරි තැනක් දැනගෙන තියෙනවා. දැන් භාවනා නොකරපු කෙනෙකුට හරි තැනක් නැහැ. භාවනා කරපු කෙනාට ඕක තේරෙන්නේ නැහැ. වැරදි වැරදි බව තේරෙන්නේ නැහැ. ඒ කෙනාට කනකොට කන රාත්තල් ගන්න දන්නේ නැති මිනිහට තමයි භාවනා කරන්න දෙකයි කියන්නේ. භාවනා කරන එකක් තාම මට කන උරාත්තල් ගන්න දන්නවා. බොක්කේ මෙච්චර මඩ තියෙනවා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. යා යුතු ආරක්ෂක භූමියක්. දැන් ඒකට බුදුහාම කියන ക്ഷേම භූමිය. නිවාප නිවාප කියන වචනේ සඳහන් කරනවා නික්ලේශී තන නිර්මල තන කියලා. මේ ඉන්න කෙලෙජියත් එක්ක බලනකොට මේක ക്ഷേම භූමිය. මේක නිවාපේ. මේක නික්ලේශී තන මේක නිර්මල බව. ඒක අපි කලින් ඇසුරු කරලා තියෙනවානේ. මෙන්න මේ දේ දන්නොනම් හිත ටක් ගාලා මේ නරක තැනilla මෙතෙන්ට එනවා. ඒක මට හම්බෙච්ච අතිරේක ලාභයක්. ඒක නොවෙන්න නම් නරක තැනට ගියා කියලා දැනගත්තට පශ්චාත්තාප නොවීම තියෙනවා. ඉතින් ඒක නිසා දුක දුක බව දැනගන්න ඕනේ අපි. නරක තනියෙන්. ඊට පස්සේ මේකට වෛර නොකර සිටීම තමයි අපේ මේ බේර ගන්න තියෙන දේ. නරක දේ නරක බව දැන ගැනීම වෛරයක් නෙවෙයි ලොකු ඩයග්නොසිස් එකක්. රෝග නිర్ణයක්. එතකොට නිරෝධය පේනවා. ඒකෙන් නැත්තම් මේකට ඵලය නිරෝධ මාර්ගයේ ප්‍රතිපදාව ඉබේ සිද්ධ වෙනවා. නරක තැනලා මෙතෙන්ට එන එක කවුරුත් කියලා දෙන එක නිකම්ම අදහලකට සිද්ධ වෙනවා. ආනේ ටික බැලුවොත් හැම අරමුණකින්ද තව අරමුණට යනකොට මේ ඉරියාපතේකින්ද තව ඉරියාපතේ යන හැම තැනකම මෙන්න මේ කටයුත්ත සිද්ධ වෙනවා. නමුත් අපිට ක්ලික් වෙන වෙලාවක් එනවා. සක්මණේදීෝ පරියන්කේදී මගේ හිත පිට ගියා. පිට ගිහින්ලා පිට ගිය බව දැනගත්තා. ඊට පස්සේ හිත තියන්න ඕන තැන මට තේරුණා. ඒතකොට බුදුහාමුදුරුත් නැහැ, අම්මත් නැහැ, තාත්තත් නැහැ, ටීචර්ස්ලත් නැහැ, කවුරුත් නැහැ. මෙතෙන් තියන්න හිතනකොටම ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ දෙනවා ආයෙත් පිටපලයක්. මම ආයෙත් අල්ලනවා. ඇල්ලුවට පස්සේ ආයෙත් අල්ලනවා. මේක ලක්ෂ වාරයක් සහතික කරනවා. සහතික කරලා පස්සේ තමයි තේරෙනවා මේක මනුස්සයත් එක්ක උප්පති දෙයක්. මනුස්සයා කවදාකවත් ඒක දන්නේ නැහැ වැරදුණයි කියලා අඬන්න පටන් ගන්නවා. පශ්චාත්තාප වෙන හේතු ඒතු මුසුප්පු වෙනවා. මායයට රිංගන්න ඉඩ ලැබෙනවා. කෙලස් ලැබෙනවා. ඒ නිසා මේක කලුත් කෙලස් බව ප්‍රශ්නයක් නැහැ. එක සැරේක හරි මං අල්ල ගන්නවා කියලා බලන්න ඉතින් චතුරාර්ය සත්‍යෙම තියෙනවා. ඒක නිසා ඒක හයිලයිට් කරන්න. ඒකටම ටෝච් එක ගහලා බලන්න. ඒ දැන ගැනීම තමයි මම මෙතෙක් භාවනාවේ ලැබපු උත්තරම ලාභය. වැරදි තැන ඉන්නකොට වැරදි තැන බව දැන ගැනීම. මොකද දෙනෙක් හිතනවා හොඳ තැන ඉන්නකොට හොඳ තැන ඉන්න බව දැන ගැනීම වඩා පිංසිත් වෙනවා කියලා. මට නම් ඒක ගැන සාධාරණ සැකයක් තියෙනවා. හොඳ තැන ඉන්නකොට කවදාකවත් හිතෙන්නේ නැහැ ඒක. මොකද සංසන්දනය කරන්න දෙයක් නැහැ. නරක තැන ඉන්නකොට නරක තැන බව දැනගන්නකොට තමන්ම තමන්ගේ ගුරුවරයා වෙනවා මෙන්න හොඳ තැන පේනවා ඒ යන ගමන සිද්ධ වෙන එක උනාට පස්සේ බලන්න ඒ නරක තැන හොඳ තැන දෙක දැක්කට පස්සේ නරක තැන සිට හොඳ තැනට යෑම වළක්වන්න පුළුවන් බලවේගයක් ලෝකේ තියෙනවද කියලා. කක්කත් නැහැ. මුක්කක්කත් නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ මේ දෙක මේ කියලා බලන්න ඕනේ. ගිහිල්ලා නැහැ. මේක නරකයි මේක අගෝචර භූමිය ගෝචර භූමිය. ගෝචර භූමිය අපි භාවනා කරලා හදපු එකක්. මේ දෙක අතර වැඩේ සිදුවෙනවා දකින්නට පේනවා. මට කරන්න දෙයක් නැහැ. මට තියෙන්නේ දැක්කන. දැක්කන ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාය. මහණේ දැක්කන. දන්නවනම් ආශ්‍රවක්ෂය කිරීම ඉබේ සිද්ධ වෙනවා. දකින් නැතුව පොලිසියෙන් ගෙනල්ලා උසාවියට ගෙනියලා දඬුවම් පවර්ලා කරලා මේක කරන්න. මේ දැකලා තියෙන්නේ මම කියනවා මේක දැක ගන්න අසලෝ නැවත නැවත භාවනා කරන්න. එතකොට නිවැරදි දැනට එහෙම Tamanට ආශිස් ආශිර්වාදයක් විදියට ආශිංසනයක් විදියට වෙන්න පටන් ගන්නවා. එදාට තේරෙයි ධර්මයේ පරලන වෙලා නැහැ, පිලුණු වෙලා නැහැ. ඒක සදාකාලික වැඩ. හැබැයි අපි ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න ඕනේ. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ස්තුතියි මයික් එක ගත්තා. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ හුස්ම ඉහළ ගැනීම හා පහළ හෙලීම මෙනෙහි කිරීමේදී බොහෝ වෙලාවක් එම අරමුණේ හිත පිහිටුවා ගත හැකිය. ආස්වාස ප්‍රස්වාස දීර්ඝ බව සහ කෙටි බවද අවබෝධ වේ. වෙන අරමුණක සිත ගියත් වහාම භාවනා අරමුණට සිත යොමු කළ හැකිය. ආස්වාස හා ප්‍රස්වාස නොකඩවා සිදුවන බවද ඒ කෙලවරන කෙලවරවන ආකාරයද අවබෝධ වේ. එයින් ඔබට කිසිවක් නොතේරේ. කරුණාකර විස්තර කර දෙනු මැනවි. ත්වන් සරණයි. ඔය මේ කෙලවර වෙන්න බව වැටෙනවා කියලා වාක්‍යයක් තියෙනවා. ඔව්. ආයතන කියන්න බෑනේ වාක්‍යය. එතන කියන්නේ ආස්වාස හා ප්‍රස්වාස නොකඩවා සිදුවන බවද එය කෙලවර වන ආකාරයේද අවබෝධ වේ. අන්නේ කෙලවර වෙන ආකාරය පිළිබඳ වචන තුන හතරක් කිව්වොත් තෑග්ගක් දෙනවා. කැමති දත උසන්. ඒකමයි මතු කරන්න හදන්නේ. අර තියෙන මයික් එක යන්න ඕලා. මම කියන්නේ කෙලවර වෙන ආකාරය නෙවෙයි කෙල වෙන ආකාරය කියලා. මම ඔකට බයිනෝ හරියට මෙව කියන්න එපා සබාවක් කියලා. ඉතින් කෙල වෙනවයි කියලා කියන්නේ කෙලියක් කියලා කියන්නේ ක්‍රීඩාවක් කියලා අපි දන්නේ. ඉතින් කෙලවර වීම කෙලවෙනවා කියලා කියන එක ගන්න. මම සමා වෙන්න ඕන. අපි අපි අහන්න බලාගෙන ඉන්නේ දිගට යන බවත් කෙලවෙන ආකාරයත් වැටෙනවා. මේ කෙලවර වෙන ආකාරය පිළිබඳව කවදාවත් භාවනා නොකරපු කෙනෙකුට කියලා දෙන හැටියට කියලා කියන්න බෑ. අවසරයි ස්වාමීන් වහන්සේ. මට තේරෙන විදිහට මම කියන්නම්. භාවනා කරගෙන යනකොට මට තේරෙනවා දැන් හුස්ම කෙලවර වෙන ආකාරය ඊළඟට ආයමත් නැවත හුස්ම පිහිටන ආකාරය තේරෙනවා. ඒ දෙක සම්බන්ධ වෙන ආකාරය තමයි මම එතන කෙලවර වීම කියලා විස්තර කරන්නේ. ඔය කෙලවර වෙනවයි කියලා කියන්නේ ස්පර්ශයේ කෙලවර වීමක්ද එහෙම නැත්නම් දැනීමේ කෙලවර වීමක්ද දැනීමේ කෙලවර වීමක් ඔව් ඒතකොට මේක දැනිලා දැන් නොදැනී ගියා කියලා මොකද්ද කියන්න පුළුවන් පිරිමැදීමත් දැනෙන උණුසුමක් සිසිලසද්ද එහෙම නැත්නම් සංඥාවක්ද හැඟීමක්ද මොනවා එකක්ද කෙලවර වෙන්නේ හැඟීමක් දැනෙනවා කෙලවරුණක් ඔය එක එකනාගේ ඒ කෙලවර වෙන ආකාරය රූපාකාර වෙන්න පුළුවන් වේදනාකාර වෙන්න පුළුවන් සංඥාකාර වෙන්න පුළුවන් සංස්කාරාකාර වෙන්න පුළුවන් විඥානාකාර වෙන්න පුළුවන් එක්කනාට වුණත් පස්සාකාරයකට වෙනවා ඉස්සෙල්ලා මේ වායෝ ධාතුවේ කෙලවර වීම පේනවා සමහරට විඳින ආකාරය කෙලවර වෙනවා සමහරට ආස්වාද ප්‍රසවාස වේග වල හඳුනා ගන්න ආකාරය කෙලවර වෙනවා සමහරලාට ඒක සඳහා යොදන ප්‍රයත්න ඉවර වෙනවා. එහෙම නැත්නම් ආනාපානේ තියෙනව නැහැ කියන එක අතර වෙනස නැති වෙනවා මේකේ විවිධ පැති වලින් සිද්ධ වෙනවා. ඒක නිසා මේ කෙලවර වෙනවයි කියන එකට කියන්නේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ ක්ෂය වීම, වැය වීම, නිරුද්ධ වීම. යම් කිසි කෙනෙක් භාවනාවේදී අනික් හරිය කරන්න ඕනේ ඇත්ත මුලින් හොඳ සැකස්මක් තියෙන්න ඕනේ මේ ක්ෂය වීම දකින්නවනම් වැය වීම දකින්නවනම් නිරුද්ධ වීම දකින්නවනම් අන්න එතනදී බයෙන් නැත්තම් ඒකට තමයි කියන්නේ අපි ආධ්‍යාත්මික පිටකොන්ද කියලා ඒකමයි බලන්න හැම හුස්මක්ම කෙලවර හැම වේදනාවක්ම කෙලවර හැම සංඥාවක්ම කෙලවර හැම සංස්කරණයක්ම කෙලවර වෙනවා අන්නේ අපි මෙතෙක්කල් බැලුවේ කෙලවරන පැත්ත නෙවෙයි දැන් මේ අතරින් පතරින් පේන්න ගත්තා. අනිදාතේ ඒක දක්නාසුලෝ භාවනා කරන්න. මොකක් ආවත් ඉවර වෙනවා. ආපු ගමන් එයා හොඳට බලන ඉන්නවා පුළුවන් හරියක් නැති වෙන හැටි. ඊට පායනකොට තරු නැති වෙන හැටි බලනවා. ඊට පායනකොට හඳ වියකෙන හැටි බලනවා. ආනික බල බල ඉන්නකොට තේරෙනවා මේක අපි මගක් බලාගෙන ඉන්නකොට භාගයක් වෙනකොට බයට හෝ චකිතයට හෝ දාලා යනවා. එහෙම කරන්න එපා. ඉවර වීම අවධාන බිඳුව දක්වා බලන්න ඕනේ කියන බැලීමේ බලාගෙන හිටියොත් අපිට පේන්න පටන් ගන්න එක දකින්න නැත්තේ මේකට තියෙන බය නිසා කියලා. ඒ කියන්නේ රූපෙට තියෙන ආශාව නිසා රූපේ ගෙවී යාම අරියාදුවක් කියලා හිතනවා. එහෙම අරියාදුවට ගන්න නැතුව ගෙවි බලන්න, ක්ෂයයෙන් බලන්න බලාන ඉන්නකොට තේරෙයි. ඔකට ඉඳගෙනම ඉන්න ඕනේ නැහැ භාවනාවේ. ඔකට මේ සක්මම්ම කර කර ඉන්න ඕනේ නැහැ. ඔකට මේ අට සිල් අරගෙන මේ යන්න ඕනේ නැහැ. ඔකට මේ පන්සලට මෙන්න ඕනේ නැහැ. ක්ෂේවීම බැලීම මුස්පීන්තුවක් කියන තාක්කල් මෙහෙවත් බලන්න බෑ. එනිසා මේ පාඩම මෙහි ඉගෙන ගන්න ඉගෙන ගන්න මොන දෙයක් හරි ඉවර වෙන පැත්ත බලන එකට යන්න මේ දොර ඇරලා දීලා තියෙන්නේ. අනිත්ව නරක දේවල් නෙවෙයි. අනිත්ව වගේ ආධාරයෙන් අන්නේ ගෙවීම පැත්ත දිගට බලාගෙන ඉන්න බලන්න ගියාට පස්සේ දවසක පුළුවන් වෙයි අරමුණෙහි පැවතිච්ච සතිය අරමුණ සම්පූර්ණයෙන් ගෙවුනට පස්සේ අරමුණක් නැතුව සතිය පවත්වන හැටි තේරුම් ගන්න. නිකන් රන්වේක දිගට යන ආසෙන්තරාව පොළවේ උපස්තරේ මත ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා වේගයක් අරගෙන වාතයේ සමතුලිත වෙන වෙලාවක් එනවනේ. පොළවේ යනකන් දඩ දඩ දඩ ගහගෙන යනවනේ. ඒ වාතයට යනකොට ඇඟ කිලිපොළන හැටි බලන්න. ඉතින් යනකොට ඇඟ නිකන් නිකන් මයිල් ඉස්මයිල් වේගෙන යනවා. එතකොට කියනවා ප්‍රතිරද කරගන්න දඟලන්න එපා. මොකද එතන හරි ආශයන්තරයේ රූප ධර්ම වලටත් අමාරුයි මිනිස්සුන්ටත් අමාරුයි. මේ ඝන එක කී එක වාතයක උස්සලා වාතයට ගන්නවා. දැන් මේ බුදුජානනාථ කියන රූපේ ගිහිලා රූප සංඥාවට උස්සන් හදන්නේ දැයි. රූපෙ දිගේ යන්නේ. ආනපන රූපෙ දිගේ. ඉහිල ඉවර වෙලා ඉතින් ඒක සංඥාවක් බාටපත් වෙලා සංඥාව දිගේ ගියාට පස්සේ පේනවා ආනාපානේ නෑ සතිය තියෙනවා. ඒරෝඩයිනමික්ස් ඒ කියන්නේ වාතයේ සමතුලනය ගන්න. ඉතින් ඒක හරි ආධ්‍යාත්මික තැනක්. අන්න ඒක දක්නාසුලෝ භාවනා කරන්න කියන එක තමයි මේක කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නය ආනාපාන සති භාවනාව පිළිබඳව නාස්පුඩුවේ උඩු කොටසේ වදින ආස්වාස සුළං රැල්ලද යටිතොලෙහි වදින ප්‍රාස්වාස ප්‍රස්වාස සුළං රැල්ලද බලමින් භාවනාව ආරම්භ කළෙමි. නමුත් ඊයේ දිනේ මෙන් මූලික කර්මස්ථානෙට නැවත නැවතත් පැමිණීමේ හැකියාවක් නොමැති විය. විවිධ ආකාරයේ සිතුවිලි පැමිණේ. විවිධ විවිධ ආකාරයේ සිතුවිලි පැමිණේ. පැමිණි දුක් පැණි රසයි කියා එඩ සිතුවිලි දිහා බලාගෙන සිටියෙමි. සිතවිල්ලක් එන ආකාරයත් එම සිතවිල්ල නැති වෙනවා සමගම තවත් සිතවිල්ලක් එන ආකාරයත් බලාගෙන සිටියෙමි. මෙම අවස්ථාවේදී මූලික කර්මස්ථානයේ සිහියට නැගින එවිට සිත මූලික කර්මස්ථානයට යන ආකාරයත් නැවත සිටිවිල්ලකට යන ආකාරයත් මාරුවෙන් මාරුවට වන අන්දම පිටින් ඉඳ බලා ඉඳින්නාක් මෙන් පෙනින මෙම අවස්ථාවේදී එන සිටිවිලි සිටේ කිසිම ගති ලක්ෂණයක් ඉතුරු නොකරයි ඒවා එනවා යනවා පමණි කොපමණ විලා මෙලෙස සිටියාදයි නොදනිමි හිටි හැටියේ ඇස් ඇරින නමුත් මුළු ඇඟම ගල් ගැසී පැවතින භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි ඔබ වහන්සේට නිවන් සුව ඔය මේක අර ආනපනේ සහ හිතවිලි අතර දෙකක සංසන්දනයක් වෙලා තියෙනවා. යම් වෙලාවක හිතවිල්ලක් ඔතන ඇත්තටම රූපෙම නෙවෙයි ආනපන රූපයත් එක්ක නෙවෙයි යන්නේ ආනපන සංඥාවක් එක්ක රූපේ රූපේ සංඥාවක් බාට බොඳ වීගෙන යන වෙලාව එතකොට හිතවිලිත් ඇවිල්ලා මේක ටිකක් ඔද්දල් කරන වෙලාවක් එනවා නමුත් යෝගාවචරයට වැටෙනවා මේ හිතවිල්ලක් ආවට ඒ කිසිම අන්තර්ගතයක් නැහැ හරයක් නැහැ හිතවිල්ල ගියාට පස්සේ මතකෙට යන්නෙත් නැහැ ඉබේම නැති වෙලා යනවා මේ විදිහට මේ නාම ධර්ම වල පේන්න පටන් ගන්නවා. ඒක එnde ඉස්සෙල්ලා කිසිම සලකුණක් පෙන්වන්නේ නැහැ. ඇවිල්ලා මොකද්ද රංගනයක් කරලා ගියාට පස්සේ මොනම දෙයක්වත් චිත්‍ර කරන්නේ ඒක මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ කියනවා අකුණු ගහන හැන්දෑවක අහස දිහා බලාගෙනම හිටියොත් විදුලි ඡාපයේ කොටන්න තප්පරයකට ඉස්සලා අහසේ මොනම ලකුණක්වත් නැහැ. විදුලි ඡාපයේ කොටලා ඉවරෙච්ච ගමන් මොනම ලකුණක්වත් නැහැ. බලාගෙන හිටියොත් විදුලි ඡාපයේ කොටන හැටි බලන්න පුළුවන්. ඒක හරි විචිත්‍රයි. හැබැයි ඡාප දෙකක් එක වගේ නැහැ. ඉතුරු වෙන දෙයක් නැහැ. එතකොට පේනවා හිතවිල්ලක තියෙන ලකුණක් ඒක කොහෙදෝ නැත්තන් කියන පටන් ගන්නවා ඒක රංගනයක් නැගෙන නැතිලා. හිතවිලි වල ඔහම නම් ආනාපාන මොකද වෙන්නේ බලන්න ආනාපානෙත් ඔච්චරම තමයි. ඒක නැතුණාට පස්සේ මොනම ලකුණක්වත් නැහැ. ඊට පස්සේ ආයෙ නැති තැනින් ආයෙ ආනාපානෙමත් වෙනවා ආයෙ නැති වෙනවා. එතකොට පේනවා මේ මේ නාම ධර්ම වල පේන්න තියෙන මේ වහා ඇතිවි රංගනයක් දක්වලා නැති වෙන ගතිය රූපෙත් තියෙනවා. අපි මේ රූප ධර්ම ලන කතන්දර ගොතනවා. මේක හොඳයි, මේක නරකයි, මේක මගේ, මේක මගේ නෙවෙයි, මේක දිගයි, මේක කොටයි කියලා කතන්දරේ විතරයි ඉතුරු වෙන්නේ. රූප ධර්ම ඉවරයි. රූප ධර්ම ඉතරම ඉවරයි. මේ කොහෙදෝ යන රූප ධර්මයක් අල්ලගෙන අපි මේ කොච්චර දෝ කතන්දර ගෙතුවට රූප ධර්මයේ වගේ කියන්නේ නැහැ ඒකට. නාම ධර්මයේ වගේම ඒක නිසා ඉස්සෙල්ලා බුදු දනන්සේ ගෙනියලා ගෙනියලා ගෙනියලා නාම ධර්මෙ පෙන්නවා කපුරු පුච්චපු තැන වගේ සලකුන් නැතුව නැති වෙලා යනවා ඒ විදියම ඒ ඒ දෘෂ්ටි කෝණයම බලන්න කියන රූප ධර්මතිය කම්පන චංචලේ නෝනුසුන් සිසිල් ගතිය නෝ ආසත් ප්‍රසවාසේ නෝ ආපු වෙලාවේ ඒක දැක්කට නැති වුණාට පස්සේ මොකක්වත් නැහැ අන්න ඒ වගේ 100%ක් නැති වෙන දෙයකින් අපි මොකටද මේ ෆැබ්‍රිකේට් කරන්නේ ඇයි මේ ස්ටෝරි කතන්දර කතා කරන්න හදාන්නේ ප්‍රපංච කරන්න හදන්නේ. ඒ ප්‍රපංච තමයි අපි අතර කෙලෙස් ඇති කරන්නේ. ඉතින් ඒක නිසා මේක දැකලා මේ සංඥා වර්ගයක් අරගෙන ඒ සංඥා වලින් අපි මේ කරන අවුල දැනගෙන මේ සංඥා ටිකක් නැත්නම් මේක හීනයක් නැත්නම් මේක මිරිඟුවක් එහෙම නැත්නම් මේක පඹයේ කියලා දැනගෙන කතා කරනවා නම් අපිට මේ අවුලක් වුණත් චිත්ත පීඩා ගන්න දෙයක් නැති අඩු කරන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒක නිසා ඒ හොඳටම වෙන්න අරින්න ඒ වෙලාව වෙන හිතවිලි ඒ අර තායිලන්ත හිටපියේ බුද්ධ තහමතුරෝ බුද්ධ දත්ත බුද්ධ දාසහාමුදුරෝ කියනවා මේ අපි චිත්‍රපටියකට තිරේට ගිනි දී කන්දක් දියැලක් පෙන්වයි කියලා තිරේ පෙන්ගෙන්නේ නැහැ. තිරේ ගිනි කන්දක් පෙන්වයි කියලා තිරේ පිච්චෙන්නේ නැහැ. තිරේට මුකුත් දෙන්නේ නැහැ. ඉනිකන්දක් පෙන්නවා, දියල්ලක් පෙන්නවා, ෆයිට් එකක් පෙන්නවා, මගුල් ගෙදරක් පෙන්නවා තිරේට මුකුත් දෙන්නේ නැහැ. ඒ වෙලාවේ නම් පේනවා අම්මෝ ගිනිකන්ද ගිනිකන්න වගේ නිකන් ඒක ප්‍රක්ෂේපණයක් විතරයි මායාවක් විතරයි. ඒ කිය මොකා ඇවිල්ලා ගියත් හිතට මොකක්වත් වෙන්නේ නැහැ. ඒව කියනකොට නිකන් ෆෝස් කාලයක්පත් වෙනවා. අම්මෝ එහෙම නෑ මට මගේ බබා නැති වෙනකොට නම් ඉන්න බෑ. ප්‍රභාකරන් නැති වෙනකොට හරිම සන්දෝෂ අම්මෝ කඩප්පුලිකම කිව්වහම මේ හිතේ තියෙන මේ වර්ණිය අපි පෙට්‍රල් පුච්චන්නේ පාන් කකා මේ දිහා හොඳට බලන්න මේ චිත්‍රපටිය තාලාවක මෙතිරියක් මම කුලියට දීලා තියෙනවා මගේ හිත. එයා ශෝකාන්ත දර්ශන වෙන්නවා, සුඛාන්ත දර්ශන වෙන්නවා. මොකා කරත් මට ගාන ගෙවනවා මිසක් ආ තිරේට මුකුත් වෙන්නේ. ඒක නිසා ඒ කම්ප වෙන ගතිය අඩු වෙන්න හොඳ ලකුණක් මේක. එන හිතවිලි ගුණාත්මක වෙනසක් හිතට ඇති කරන්නේ හිත නිරූපණය කරන තිරයක් විතරයි කියන එකට බැලුවොත් එහෙම අපිට ඉස්සරහට අපේ කෙලෙස් ඔක්කොම එන්නේ කාටද කියන්න යෑමෙන් කියලා තේරෙයි. ඉවසපම් පපුව කියලා කරබන නිකන් ඉන්න මොනම කෙලෙසයක්වත් ආවට කාටවත් ගෑවෙන්නේ නැහැ. ගෑවෙන්නේ කියන්නේ යන්නේ. ඒ නිසා වචීද්්වාරයෙන් තමයි ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්නේ. නැත්නම් අපිට මේට විදිහ දුක් විඳින්න පුළුවන්. අපිට කියන්න කෙනෙක් ඉන්නකොට ඉච්චින් කට ඇද කර කර උල් කර කර කඳුරු නම නම පෙර පෙරා කියන්න ගියාම අයියෝ ඉතින් කන රත් වෙන්න ගහන්න හිතනවා නිකන් පැතිරිලා පාන් කාලා බුදියා ගැනීම මොනවද පිසු කෙලින්නේ කියලා. ඉතින් ඒකට කියනවා කැක්කක් නෑ එහෙම බෑ ඒ වෙලාවේ යත් එක පොඩ්ඩක් අඬන්නම ඕනලු. ඉතින් අඬන්නේ උඩන්නේ දැයි ඒ ප්‍රශ්නයක් නෑ. අඬන්නත් ඕනේ මොකක් කර මේ නාටකමක් තියෙන්න බෑ. මම බුදු දානන්ත ඉන්නවා කියලා හිතාගන්න. මේක බුද්ධෝත්පාද කාලයක්. අපිට පුළුවන් වුණා අඬන්න නැතුව ඉන්න. අඬන්න නැතුව ඉන්න මේ හිතවිලි ඇවිල්ලා යන හැටි බලන්න. එතකොට පුළුවන් ඒ අනුව අපි දකින මේ රූප ලෝකෙ මොකක්ද කියලා දැනගන්න. හැබැයි ඒක ශික්ෂණයක්, සීල ශික්ෂාව නෙවෙයි මේ. සමාධි ශික්ෂාව නෙවෙයි මේකට කියන ප්‍රඥා ශික්ෂාව කියලා. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනා පිළිබඳ විස්තරය පරයන්ක භාවනා සඳහා හොඳින් වාඩි වී ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානයෙන් සිටිමි හුස්ම ඉහළ පහළ යන බව හොඳින් වැටහි ආස්වාසයේ සිහිල් බවත් ප්‍රස්වාසයේ උණුසුම් බවත් දැනේ මෙලෙස ආස්වාසයට සිත යොමු කර ටික වේලාවක් යන විට ශරීරය තුල විවිධ චලනයන් දැනේ එය කකුල් වල සිට මුළු ඇඟ පුරාම වර්ධනය වේ මම මගේ අතට හොඳින් සිහිය පිහිට වූ විට අතේ චලනය මනවින් වැටේ මෙවිට ආනාපානයක් නොදැනේ මා එම චලනයන් දිගින් දිගටම බලාගෙන සිටිමි. සිත වෙනස් සිතුවිලි වලට යයි. එවිට නැවත ආනාපානෙන් පටන්ගෙන ඉහත විදියටම චලනයන් බලාගෙන සිටීමට පුළුවන්. ප්‍රශ්නය චලනයන් දැනෙන විට ආනාපානය තුලට සිත බලෙන් යොමු කළ යුතුයද? තව කොටසක් තියෙනවා. ගෙදර වැඩ සහ කාර්යාලයේ වැඩ කරන විටත් මගේ ඇඟ තුල චලන ඇති වන බව දැනේ. එවිට මම ඒ දෙස වැඩෙහි යෙදෙන ගමන්ම හිත යොමාගෙන බලා සිටිමි. මේ මගේ පළමු වන කමඨහන් වார்த்தාවයි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටිමි. වහන්සේට මේ කරගෙන යන කාර්ය දීර්ඝටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිධාරිය ලැබේවා. ඒක නිසා මේ ඒ චලනයක් කියලා සමහරු මේකට නම දෙනවා. බුදුහාමර දුන්නේ සන්තතිය කියන වචනේ. ඉංග්‍රීසියෙන් මේකනේ ෆ්ලක්ස් කියලා. මම සිංහල වචන දැම්ම ගොජේ කියලා. ඔය රාකලයක් පැහැිනකොට ගොජ දම දම ගොජ දම දම තියෙන්නේ. මිනිහක් කුණේකට ගොජ දාන්නේ. ඉතින් ගොජයක් මේකේ තියෙන්නේ. ඒ ගොජේ තමයි ආනාපාන වෙන්නේ. ඒ ගොජේ තමයි රූප වෙන්නේ. ඒ ගොජේ තමයි ශබ්ද වෙන්නේ. ඒ ගොජේ තමයි ගන්ධ රස පහත ඕන දෙයක් බවටපත් වෙන්නේ. හොඳට මේක අඩු වුණාට පස්සේ නිකන් ශක්ති විශේෂයක්. ඒකට පැත්තෙන් ක්වොන්ටම් ෆිසික්ස් වල කියලා කියන්නේ ශේස්ත්‍රය කියලා. ඒකට කියන්නේ ෆීල්ඩ් එක කියලා. ඒ ෆීල්ඩ් එක ඕන දෙයක් වෙන්න පුළුවන්. එකක් කෙනෙකුට අරක නැහැ. එච්චර. මේ ගොජේ බල බල හිටියොත් ආනපනේ නැහැ. ආනපන කියන්නේ ගොජේමනේ. ආනපන ගොජේ නෑ. ඒත් මේ එකක්ම තමයි පිරිහින ගොජේ පිරිහිනකොට ආනපනේ බාටපත් වෙනවා. ගොජේ පිරිහිනකොට රූපයක් බාටපත් වෙනවා. ගොජේ පිරිහිනකොට සද්දයක් බාටපත් වෙනවා. සද්ද හොඳට විස්තර කරලා බලනකොට ගොජේට එනවා. නිසා කොයි වෙලාවකදී විවිධ රංගන දිගේ බලන බලන බලන මේ ගොජේ පැලුවොත් ඕකට අපි භවය කියලා කියනවා. being just being ඒකට ඉරියව්වක් නැහැ. ඒකට වෙලාවකුත් නැහැ. ඒකට භාවනා කරන්න ඕනෙත් නැහැ. ඒකට බුද්ධ ධර්ම වෙන්න ඕනෙත් නැහැ. මේකට බයයි අපි ඇත්තට එකයි වෙලා තියෙන්නේ. කොයි විලාකාර මේ Tamange ඒ ගොජේ දකින්නකොට අපිට හරි කාංශ කාංශ ගතියක් ඇති වෙනවා. පාළු ගතියක් එනවා. ඉතින් අපි මොනවා හරි රූප ශබ්ද බල බල ඉන්නවා. භාවනා අධිකරණේ ඔක්කොම රූප වෙනකොට එක රූපයක් ගන්න ඒක ගෙවෙනකම් බලලා ගොජේට හිත දාලා කියනවා. ඔතන හිටපන් ඕක බොහොම ප්‍රාග්ගවදියක් කලල අවස්ථාවක්. හැබැයි හරි පිවිතුරු අවස්ථාවක්. මේකට කියන්නේ පොටෙන්ෂල් කියලා. එහෙම නැත්නම් විභව ශක්තිය කියලා කියන. එහෙම නැත්නම් කියනවා භව සම්පatti කියලා. මේක ඔක්කොගෙම සමානයි. ඒකෙන් ඕන දෙයක් හදන්න පුළුවන්. කුඹල ගැතට අහුවෙච්ච මැටි පිට වගේ කලයක් හදන්නත් පුළුවන් ඕන දෙයක් හදන්න. ඒ කලයක් හදුවයි කියන්නේ ගුරුලිට්ටුවක් හදුවයි කියන්නේ පහන්තටියක් හදුවයි කියන්නේ උපලට ඕන නම් ආයෙ කඩලා හදන්න පුළුවන් වෙන එක. බෑ පිච්චුවට පස්සේ බෑ. ඉස්චුවට පස්සේ අවුරුදු 20 ලක්ෂයක් යනවලු ඒක නැවත මැට්ටක් බාටපත් වෙන. පිච්චුවයි ගැන කාට හරි කියපු ගමන් අවුනා. ආය ආය අදින්න බෑ ඇත්තු 20ක් දාලා. කරබන හිටපල්ලප්පා මේ අනම්මනං චල්චුරු ගන්න නැතුව ඒකට හිතේ ආව අර කැති වුණා ඒක කියලා හිතුවා තව ටික නෑ ඒක නේ මේක කිව්වේ ඉතින් තමන්ගේ මට්ටම් තම මැට්ටම් ප්‍රශ්නෙන්නේ නෑ. කිව්වනේ කෙරුවනේ. යාළුවන්ට දැන් තෝ කිව්වේ නෑ ඉතලා ඉස්සලා කියපුවා දැන් කියන්නේ මොකද කියලා ඔන්න උසාවියට ගෙන බෙල්ල කපනවා කුරුසෙත් දීලා එන ගහනවා නාන මොකක්වත් කියන්නේ නැතුව දැක්කට නොදැක්ක වගේ හිටපල්ලා ඇහුනට නැහුනා වගේ හිටපල්ලා දැනුනට නොදැනුනා වගේ හිටපල්ලා මෝඩියක් වගේ හිටපන්නේ නැත මෝඩෙක් වගේ හිටපල්ලා එහෙම නැත්නම් මලමිනියක් කියලා ඉන්නේ කියන ඉතින් මේට වැඩිය බුදුහාමරණ කියන්න පුළුවන්ද කියලා හිතන්න මේ මේ මේක කාට හරි රීෆයි කරන්න ඕනේ. රීෆිකේෂන්, රීටරේෂන් වලින් පස්සේ ගොඩ ගන්න බෑ. නොකිය ඉන්න තරමට නොදොඩ ඉන්න වෙලාව තරමට නොකර ඉන්න තරමට ඇතුලේ ඕන දෙයක් කරද හැබැයි එතකොට ගොජේද ඉන්නේ ඒක මැනිෆෙස්ට් වෙලා ආනාපානයක් වඩ පිම්බීමක් වඩ පත් වෙලාද කියන එක හරි. ඒක ඇති ප්‍රශ්නකුත් නැහැ. මේ සියල්ල හටගන්නේ මේ මූලික ශක්තියෙන් මේ මූල ශක්තිය අතින් අපි ඔක්කොම සමානයි. පොටෙන්ෂියලි අපි ඔක්කොම සමාන. බුදුහාමරෝ මායි එකට එතන. එච්චරයි කියන්න තියෙන. Taman ඕන නම් මේ එක එක දේවල් වලින් අතර කම්පන ශක්ති වේගයට ගිහිල්ලා බුදුහාමර තට්ටු කරලා අහන්න ඔබ වහන්සේටත් වැටෙන්නේ ඕමද කියලා ඔව් කියයි. ළඟ ඉන්න ගෑනු කෙනෙක් පිළිම මොනවා කරන ඔක්කොටම වැටෙන්නේ ඕකම. මේක හරි පාළුයි. හරි මේ ඒකාකාරයි. හරි නීරසයි. ඉතින් අපි වන්දනාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා ඉති මොනවා හරි එකට ඔළුව දාගන්න. ඒ නිසා මේ ඒ ෆ්ලක්ස් එකට දාගන්න එහෙම නැත්නම් මේ ගොජේට හිත දාගන්න ඉන්න පුළුවන් ඕන ධර්ම විචි දෙයක් වෙන දෙයක් උනාද නැද්ද කියලා කියන්න බෑ. ඒකට මේ කාර්යාලයේද ඉන්නේ හිටගෙන දින්නේ ඉඳගෙන ඉඳින්නේ නැහැ. ඒ නිසා භාවනාවෙන් ගේන්න එතෙන්ද භාවනා නැතුන සමහර ගේනවා එතෙන්ද. ඒකට නූල් බඳිනවා. යකා ගැහුවයි කියනවා නරක දේවල් දැක්කයි කියලා කියනවා සෙත් කවි කියනවා. පිරිත් නූල් ගැට ගන්නවා. ඕකට තමයි. ඉතින් බය වෙච්ච පිරිසුදු කරගන්න. ඉතින් ඊට පස්සේ ආයෙ මම ඇහෙනවා. අතෙන් ගිහලා හිටියනම් ඔය මොන නූලක්වත් ඕනේ නැහැ. හැබැයි ඒකට මම දැන් මෙතන විතරයි. ඒ ඒ උපමාන තුනේ තමයි හිතෙන්නේ. ඒක හුරු කරගන්න. එතකොට කියනවා මාත්ම චිත්තක්ෂණේවත් බාධා කරන්නේ නැහැ. ඒකෙමුත් එහාට යන්න පුළුවන්. ඒ ඒ චිත් ඔය මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ මරණය තරහා යන්න පුළුවන්. වයසත් තරහා යන්න පුළුවන්. ලෙඩවීමත් තරහා යන්න පුළුවන්. නිසා ඒක හුරු කරගත්තා නම් ඒක Tamanට කරන ලොකුම ආත්ම අනුකම්පාව කියලා කියනවා. ඒක නිසා ආධුනිකෙක් වුණාට කමන්නේ ඉස්ලාම් බැට උනත් කමන්නේ අපි මෙතෙක් කල් කිරුවේ මේකට බය නිසා විවිධ ශාස්ත්‍රූට පස්සේ ගියා. විවිධ කෙම්කම කරා. විවිධ සාන්ති කර්ම කරා. මේ මොකද්ද මේක සත්‍ය බව දන්නේ නැතුව. මේක අනුමෝදන් වෙන්න, සමාදන් වෙන්න ඊට පස්සේ බෙනේ එයා කොයි වෙලාවෙත් ගෙටෙනවා. ආ මේකත් එක්ක ගත කරන තාක්කල් අපි කියනවා උදේකලාව පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය විස්රාමයේ කියලා ඒක කාලයට සහ දේශයට අවුල තනක් නෙවෙයි ඒක නිසා පුළුවන් තරම් මේක Tamange හැබෑනි වහන බවට පත් කරන්න කියලා ඉංග්‍රීසියෙන් කියනවා let it be your second nature එතකොට අපිට නොමිලේ ලැබෙන සපක් ලැබෙයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට දැන් වෙලාව ඉවර වෙන්නේ අවසරයි සන්නාස අවුරුදුක පමණ කල් සිට ආනාපාන සති භාවනාවේ යෙදෙන්නේ මේ. උදයට පැයක් හෝ පැය කාලක් පමණ පරයන්ක භාවනාවේ හවසට විනාඩි 20ක් පමණ සක්මනේදී විනාඩි 30ක් හෝ 45ක් පමණ පරයන්කේ යෙදෙමි. පරයන්ක භාවනාවට ඉඳගෙන විනාඩි 2ක් 3ක් පමණ මම ඉඳගෙන සිටීමේ යනුවෙන් සිතමින් සිටන විට නහය කෙළවරට ආස්වාස ප්‍රාස්වාස දැනෙන්නට පටන් ගනී. රස්නේට වාතයේ පහළට නහස්පුඩුවෙන් පිටවීමත් ඊට වඩා සිසිල්වට වාතයේ ඉහළට නහස්පුඩුවෙන් ඇදීමත් අත්විඳිමින් භාවනාවේ යෙදෙන්නෙමි. ආස්වාස කාලයේ ප්‍රස්වාස කාලයට වැඩිය වැඩි බවක් ප්‍රකටව දැනේ. මෙසේ විනාඩි 15ක් 20ක් පමණ නහය අගට සිත යොදාගෙන සිහියෙන් සිටන විට ආස්වාස ප්‍රස්වාස ටිකෙන් ටික කෙටි වෙන්නට පටන් ගනී. ඒ අතරට විවිධ සිතුවිලි පැමිණුණත් ඒවා දිගේ සිත යොමු කර නොගොස් ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කර සිටීමට සමත් වෙමි. මෙම කාලය තුලදී විටින් විට අත් දෙක එකට තදවන අවස්ථාවන් බොහෝ විට අත්දැකීමි. ඒ මම මුලදී නොසලකා හැරීමි. එවිට එම් තදගතිය ටිකෙන් ටික වැඩි වෙන නිසා පසුව ඒට අවධානය යොමු කරමින්ම ආස්වාස ප්‍රස්වාසය කරන්නට පුරුදු වීමි. එවිට ටික වේලාවකින් එය ඉහිල් වී සාමාන්‍ය තත්වයට පත්වේ. මේ බොහෝ විට සිතේ ඇතිවන සිතුවිලි හා සම ක්‍රියාත්මක වන බව මට පසුව ඒ ගැන මෙනෙහි කරන විට අවබෝධ වී ඇත. එය මගේ අනුමාන අවබෝධයකි. වැරදිද නිවැරදිද යන්න හරියට ප්‍රත්‍යක්ෂ නැත. එම අද්දකේ තද ගතිය ඇරී ගිය විට සම්පූර්ණයෙන්ම ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රස්වාස දැනීමට සිත යොමු කරමින් ඉදිරියට භාවනාව ගෙන යමි. එසේ තව ටික වේලාවක් ඉදිරියට භාවනා කරමින් සිටන විට ආස්වාස ප්‍රස්වාසයේ කෙටි වෙමින් ගොස් සම්පූර්ණයෙන්ම වාගේ නොදෙනියයි. එසේ වනවා සමගම ශරීරයේ තනින් තන්වල වේදනා ප්‍රකටව දැනෙන්නට පටන් ගන්නා නිසා ඒ වාටද සිත යොමු කරමි. ඒ අතරටත් යම් යම් සිතුවිලි ඇවිත් යයි. එහෙත් ඒවා පසුපස නොයමි. ශරීරයේ එම රිදෙන තැන්වලට රිදෙන තැන් කියලා තියෙන ගැලපෙන්නේ නැතන නොයා ශරීරයේ එම රිදෙන තැන්වලට සිත යොමු කර සිටී ගොනු කර සිටීමට සමත් වෙමි. ඒ අතරට නැති වී ගිය ආස්වාද ප්‍රාස්වාදයට කඩින් කඩ දැනෙමින් නොදැනෙමින් යයි. භාවනාවේ ඉතිරි කොටස මේ ආකාරයෙන් ගෙවි යයි. භාවනාව කෙලවර කරන විට සමහර දිනවලට යම් සුවයක් ශරීරයට දැනේ. එහෙත් බොහෝ දිනවලදී ශරීරයේ යම් තදගතියක් සහිතව භාවනාව කෙලවර වේ. ආනාපාන සති භාවනාව කෙලවරදී ශරීරයේ ඊතා සැහැල්ලු ගතියක් සුවයක් දැනිය යුතු බව අසා ඇත්තෙමි. ইহත භාවනා ක්‍රමේ යම් අඩුපාඩුවක් වැරද්දක් ඇත්නම් පින්වා දෙන මෙන් කාරුණිකව ඉල්වා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායස ප්‍රාර්ථනා කරමි. මේකේ අහගෙන ඉන්නකොට පේන්නේ පැමිණිච්ච දෙයට බලාගෙන ඉඳීමේ හැකියාවක් තියෙනකොට අත් දෙක තද වෙන එකට විතරක් හිත යොදන කතාවක් තියෙනවා. ඒක වුණත් පහුවෙලා තේරෙයි. මනස මේ මූණෙන් අත් දෙකෙන් පිළිබිබු වෙනවා. අපිට නරක දරා ගන්න බැරි දෙයක් අත්පාටපත් වෙනකොට මූණේ මස්පිඩු තද වෙනවා, අත් තද වෙනවා. ඉතින් ඒක මේ යකා ගැහුවා වගේ හිටිනවා. නමුත් මේ තද වීමෙන් කරන්නේ අර මානසික ආතතිය යම් ප්‍රමාණයට ගෙවම් කරනවා. ඒක අමෝරාවෙන් නැත කරන්න යන්න නැත්නම් ඒකෙම තද වෙලා නැති වෙලා යනවා. ඒක හීලින් process එකක්. කෙරුවයි කියලා දෝෂෙකුත් නැහැ. ඊට පස්සේ වේදනත් එනවා, හිතවිලිත් එනවා. ඔක්කොටම මොනම විදිහකින් ඇඟිලි ගහිලක් කරන්නේ නැතුව පුළුවන් ප්‍රමාණයක් ඇවිල්ලා යන්න ආරින්න. එතකොට ඒ ගනුදෙනුව අමාර වෙනවා. ඒතර තමයි තියෙනවා ගියාට පස්සේ එහෙම දෙයක් වෙච්ච බවවත් මතක නැහැ. අන්න එහෙම වෙලා වෙලා වෙලා අපි අර පරණ අතීත කර්ම වලින් ආපු ආවේග ගෙවෙන්න අරින්න ඕනේ. අපි වෙලා තියෙන එක ගෙවිලා යනකොට මගදී අත දානවා. බෙහෙත් කරන්න හදනවා. එහෙම නැත්නම් සාන්ති කර්ම කරනවා. එතකොට ගණ ඉවරයක් වෙන්නේ නැහැ වැඩේ. ගියාට පස්සේ තීරණ පටන් ගන්නවා යම් ප්‍රමාණයකට ඒව ගෙවම් කරා නම් ඒහා ප්‍රමාණයක සාන්තියක් කන්දක් නැගපු තරමට පල්ලමක් හම්බ වෙනවා. ඉතින් ඒවට බිලියන් කෙරුවොත් කන්ද අතරමඟදී වැඩි නතර වෙනවා පල්ලම හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒකට ලොකු ආත්ම විශ්වාසයක් ඕනේ. ආත්ම විශ්වාසය ආධුනිකය ළඟ නැහැ. ආධුනික හැම වෙලාවෙම පොඩ්ඩක් වෙනකොටම පිළියම් හොයනවා. එතකොට වේව් එක සම්පූර්ණයෙන් නැගලා බහලා යන්නේ නැහැ. පහු වෙනකොට පහු වෙනකොට තීරෙනවා. එදාට යන්නෙම ලෑස්ති වෙලා වැඩි දුක්ඛන්දක් කරා ගියොත් වැඩි සැපක් ලැබෙනවා. නිසා දුක ආවට කෙන්ද්‍රි ගන්න යන්නෙත් නැහැ, කියන්න යන්නෙත් නැහැ, සතිය කඩා ගන්න නැතුව දිගට පවත්තන එකයි තියෙන්නේ. නිසා කොච්චර දරුණු දුකක් වින්දත් නැත්නම් අස්වාභාවික බලාපොරොත්තු වෙන දුකක් වින්දත් ඒ හරහා සතිය ගෙනිච්චොත් දුකේ ප්‍රමාණයට ලකුණු ලැබෙනවා. එච්චරයි කියන්නේ. ඒක කියනකොට මේ මොනිද ජීතුමා කියව පළවෙනි සැරේම කවදා හෝ මරණ වේදනාව කියන එක ඉස්සරහට ඇවිල්ලා ඒත් සතිය කඩාගෙන තු ගියොත් විතරක් සෝවාන් මාර්ග ඵලය ලැබෙනවා කියන්නේ. ටික ටික වැඩි කරන වැඩි කරන ගිහිල්ලා මරණ හා සමාන දුකකුත් ඇවිල්ලා ගේම පාවා දෙන්නේ සතිය පාවා දෙන්නේ තු ගිනිච්චොත් පේනවා මූර්තිය හරහා තමයි අමූර්තිය පේන්නේ කියලා. ඒ නිසා පුංචි පුංචි දුක් ගසගෙන යන්න හැබැයි ඒක ලොකු දුකක් එන එන බවට ලකුණක් ලොකු දුකක් හරහා සතිය ගෙනියන්න පුළුවන් බවත් ලකුණක්. හැබැයි බුබ්බඩයට පේන්නේ මේ පොඩි දුක් ගෙවන ගෙවනවට වැඩිය ගෙවල ලොකු දුකට යනවනම් මොකට මේ යන්නේ කියලා හිතනවා. ඒකත් කරන්නේ. නමුත් වීරය කරන්න හදන්නේ මේ හයිය හති තියෙන වෙලාවදී මේක ගෙවම් කරලා ඉවර කරන්න පුළුවන් වුණොත් හොඳයි කියලා දුක් පොඩි දුක් ගෙවීමෙන් ලොකු දුක් කොට මුණ දීමේ ශක්තිය ලබා ගන්න. ඊට පස්සේ ඊටත් වැඩිය ලොකු දුක් වලට දුක් මුණ දීමේ ශක්තිය වැඩෙනකොට ඒ කෙනාට මායя බය වෙනවා. මායයට බෑ මෙයාව කුලප්පු කරන්න දුක් තීලා. ඉතින් ඒකයි භාවනාව කියන්නේ. ඒකයි ඊයේත් මම දේශනා කරන්න උත්සාහ කරේ. පැමිණි දුක පැණි රහයි කියා ගන්න දන්නවනම් මිනිහා ත්‍රු. දන්නවා ගේම මෙච්චරයි කරන්න තියෙන කියලා ඒ නිසා ඉදිරියට එනේන එක මල් මාලයකට අමුණගෙන දිගට කරගෙන යන්න ඉදිරිපත් කළ තියෙන විදියත් හොඳයි. ඊළඟ තියෙන එකත් දිගයි. අපි වැඩි දිග වැඩි කියන එක නම් මම නෙවෙයි විජය මහත්තයත් කියයි මම. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ කාලයක සිට ආනාපාන සති භාවනාවද සක්මන් භාවනාවද කරගෙන යමි. ආනාපාන සති භානාවේදී සුසුම් රැල්ල මුල මැද අග වශයෙන් එහි ස්වභාවය දකිමි. ආස්වාසය හා ප්‍රස්වාසය මාරුවන විට ඒ දෙක අතර ඇති හිස් ඉඩකඩ නැතහොත් විරාමයේද පැහැදිලිවම සනිටුහන් කරමි. හටගත් සුසුම් රැල්ලක් වෙතොත් එහි අවසානයේද දකිමි. මතු සුසුම් රැල්ලක් වෙතොත් එය නැති වී යන ස්වභාවයේද සනිටුහන් කරමි. වරින් වර ආනාපාන සතියේ මතුවන 11 ආකාරයේද දකිමි. ඒ සිදුවන්නේ සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කරන බැවිනි. මේ ස්වභාවයන් 11 දකින්නේ වරින් වර එය අහම්බෙන් මතුවන විටය. එයට හේතුව දැඩි නිරීක්ෂණය බවත් එම ස්වභාවයන්ගේ මතු පිට අහඹු ලෙස මතුවන නිසා බවත් සිතමි. මේ භාවනාව සිදුවන ආකාරය සහ තේරුම් ගැනීම નિවරදිද? මම සක්මන් භාවනාවේදීද වරින් වර ආනාපාන සතියේ දකින අංග 11න් සමහරක් නිරීක්ෂණය කරමි. සක්මන් කරන දෙපය මගේ නොව බහැරින් ක්‍රියාත්මක වන බව පෙනේ. තවත් විටක සක්මන ඊතා ප්‍රසන්න ලෙසත් සමහර විට ඒ තරම් ප්‍රසන්න නොවන ලෙසත් දකිමි. සක්මනෙහිත් මෙම 11 ආකාරයෙන්ම දැකිය හැකිද? කරුණාකර පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඒ බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා බැලුවොත් දකි කියලා. නොදකින් කියලා බැලුවොත් පේන්නේ නැහැ. මේ මට මේ රෝස මල් යානාවක් පෙනේවා, කාපට් එකක් පෙනේවා. ඒක පෙනේ. ඒකොල්ල සාකාරය බලන්න යා එක එක වෙලාවට එක එක රංගන පෙන්නනවා. ඒ දෙස බලන්න හිටියොත් බලන්නට පේනවා. බැලුවේ නැත්තම් පේන්නේ. ඒ නිසා මේ බැලීමට සූදානම් යන එක තමයි දක්ෂ යෝගාවචරගේ එහෙම නැත්තම් තලතුණා යෝගාවචරගේ වැඩේ. එයා කොයි වෙලාවෙ කොයි රංගනේ දක්වයිද දන්නේ. ඒ දෙස බලන්න තේරිමකින් බේරිමකින් තොරව. ඒකට කියනවා choiceless awareness කියලා. නැත්තම් evenly suspended attention. එයා බලන ඉන්නකොට එක එක එක පැතිකඩ පෙන්වනවා. ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේමත් පෙන්වනවා. කොයි ඉරියව්වෙත් තියෙනවා. ඉතින් අපි අර අපේ අම්මලා තාත්තලා සමහරකට පතපන් කියනවා අනිතික නොපතන් කියලා. ඉතින් අපි නොපතන් කියන පැත්තට යනකොට බලන්නේ නැහැ. ඉතින් ඒකට බලවෙ නැත්තම් පේන්නේ නැහැ. ඒ නිසා අනිත් දවසේ යන්න එන ඕන දෙයක් බලනවා කියන අදහසින් එතකොට අපිට පෙනෙයි මේ 11 සාකාරය කියන එක හැම දෙයකටම සාධාරණ ධර්මයක් කියලා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස මම උදරයේ පිම්බීම් සහ හැකිලීම් බලමි. ටික වේලාවකින් උඩුකය වැනෙන්නට පටන් ගනී. ඊතා දැඩි විදියට ආශ්වාසය හා ප්‍රශ්වාසයේද සමහර විට දැනේ. මගේ ප්‍රශ්නේ නම් ශරීරයේ දැනෙන මේ සෙලවෙන ගැස්සෙන ගති නැවතීමට උත්සුක විය යුතුද නැතිනම් එසේම සිදුවීම සිදුවීමට ඉඩ හැරිය යුතුද යන්නය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඔය ඒ හරහා සතිය පවත්වන්න පුළුවන් නම් මේ මේ ක්‍රියාවලියට අත තියන්න එපා. සතිය පවත්වන්න බැරිව අභියෝගයක් ආවොත් විතරක් මේක දිහා පොඩ්ඩක් බලන්න ඉස්සරහට යනකොට ඒ වගේ සතිය පවත්වනකොට බාධා කරන වෙනද බාධා කරන දේවල් බාධා නොකර යන්න පටන් ගන්නවා. අන්න එතකොට තියෙනවා සතිය බලවත් වෙනවා. Taman යන පාරේ හරියට රජ කෙනෙක් යනකොට අයින් කරලා ඉඩ ආරම්භ දෙනවා වගේ පුංචි පුංචි දේවල් තියේදී මේ සතිය නතර කරලා ඉව බලන්න කියොත් වැඩි අමාරුයි. ඒව නොසලකා නැත්නම් ඒව හරහා සතිය පවත්වාගෙන යෑමේ දක්ෂකම බැලුවොත් එයාට තේරෙන පටන් ගන්නවා මේ හැමදේම හොය හොයා ඉන්න කිව්වොත් සතිය වැඩෙන්නේ නැහැ. ඒව තියෙද්දි අතරමැදින් දාගෙන යන්න පුළුවන් ගතිය වැඩෙනවනම් එයා තේරුම් අර ගන්නවා මේ සතියට ශිල්ප දක්වන්න ඉඩ හම්බ වෙන්නේ බාධක මැදින් එයාට යන්න දුන්න වෙලාවට තමයි. ඒකට එයා ශිල්ප පෙන්නනවා. අන්තිමට යා මොන දෙයක් ආවත් ගණන් ගන්න නැතුව තමන්ගේ ගමන කරගෙන යන්න පටන් ගන්නවා. මෙතනදී ওই මහසී ක්‍රමයේ තියෙන මෙනෙහි කිරීම හරි අමාරු විශ්ල කළ දෙන්න සමාහිතන එන ඔක්කොම මෙනෙහි කරන්න ඕනේ කියන්නේ. එහෙම කරන්න ඕනේ සතියට බාධා නැත්තම් මෙනෙහි කරන්න එපා. සතියට බාධා කරලා හරස් කැපුවොත් විතරක් මෙනෙහි කරන්න. ඒ නිසා ගැස්සුණත්, පෙරළුණත්, හිතවිලියාවත්, අද්දාවත් තමන් අර බාධක දීීමේ තරඟකදී බාධා හරහා යන හැටි දන්නවනම් ඒක තමයි මේ ගේමේ තියෙන දක්ෂකම. ඒ නිසා බාධා නැති වෙන්න හිතන්න එපා. බාධා තියේදී සතිය පවත්වාගෙන යාම බලන්න කඹේ ඇවිදින මිනිසෙක් වගේ නිකන් දී යටින් ගින්දර ගෙනියන මිනිසෙක් වගේ. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. මම ආනාපාන සතියෙන් භාවනාව ආරම්භ කර මාස කිහිපයක් යන විට මට හුස්ම නොපැනී ගොස් ශූන්‍යතාවයකට හිතපත් විය. තව තව ටිකකින් ආභ්‍ය අභ්‍යවකාශයේ සිටින්නාසේ දැනේ. ඒ ස්වභාවයේ සති දෙකක් පමණ කාලයක් පැවතිනි. ඉන්පසුව මා ඒ ශුන්්‍යතාවයට ඉතා පහසුවෙන් යාමට හැකිවිය. දැන් හුස්ම පෙනෙන්නේම නැත. දැන් මම පූර්ව කෘත්‍ය කළ ගමන්ම ඒ ශූන්‍යතාවයට පත්වෙමි. ඒ ටික වෙලාවක් සිටින විට සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති තත්වයට පත්වෙමි. ඉන්පසු ඒද ඉක්මවා සංඥා නිරෝධයකට හිතපත් වෙමි. එහිදී මට දැනෙනවා සංඥාව ගෙවි ගොස් සංඥා නිරෝධයකට හිතපත් වෙනවා කියා. එහිදී එය සිහිය නැති කල පුද්ගලිකගේ ස්වභාවයක් වැනි දෙයක්. කිසි දෙයක් මතක නැහැ. පසුව තත්පර කීපයකින් නැවතත් සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති ස්වභාවයට දැනීම එනවා. මෙම සංඥා නිරෝධයට මට සිතින් සිතා හෝ නොසිතා යැවෙන අවස්ථා තිබෙනවා. ඒ සෑම මොහොතකම වෙන අවස්ථාව හා පසු අවස්ථාව මට හොඳින් දැනෙනවා. සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති අවස්ථාවේ සමහර විට මම එය දුක්ඛ සත්‍ය කියා හිතා ගනිමි. මේද නැතිවීම හොඳයයි මානසිකාර්ය කරනවා. එවිටද සංඥා නිරෝධයකට හිතපත් වෙනවා. මෙය ඊටාම සුළු මොහොතකට වෙන්නේ තත්පර 5ක් 10ක් වගේ. ස්වාමින් වහන්සේ මෙය ඉක්මවා යෑමට හෝ මෙහිදී කළ යුතු දේ පිළිබඳව දැනුවත් කරන මෙන් ඉල්ලමි. මේක චින්තාමේ தத்துவයක්ද භාවනාමේ தத்துவයක්ද කියලා කියන තරම් මේකේ විස්තර කරන්න බෑ. නමුත් එකක් කියද හැකි දැන් මේ මෙහෙවීමක් සහිතව සංඥා ඇති தத்துவ කියලා නැත්ත් යන්න කරන මේ කටයුත්ත කරලා කරලා කරලා කරලා මෙහෙවීමකින් තොරව යන්න පුළුවන් තත්ත්වයට ගිය දවසේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ தත්ත්වය අපි වශී කරගත්තා. අපි தත්ත්වය මේ සිද්ධි කරගත්තා කියලා. ඒ නිසා මේ විදිහට යන්න පුළුවන්කම හොඳයි. නමුත් ඉස්සරහට ඒක මෙහෙවීමකින් තොරව අසංස්කාරිකව, අවිඥානිකව, අචේතනිකව වෙන තැනට යන්නරින්ද එතකොට එදාට තමයි Tamanට කියන්න පුළුවන් වෙන්නේ මේක අනායාසයෙන් සිදු වෙනවා කියලා. ඒක මේ ආයාසයෙන් කරන එකට වැඩිය උතුම් තත්ත්වයක් කියලා කියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නේ භාවනාව ගැන කරන භාවනාව කියලා නෑ මම ප්‍රශ්නේ කියවන. ගිය වසරේදී මට නේවාසික භාවනා පුහුණුවේදී නිතර නිතර යම් යම් දේ දැක ගන්න ලැබුණා. සමහර අවස්ථාවලදී ඊටා භයානක විදියට මාව පාවීගෙන ගොස් පීසිවන අයුරින් සමාවන්න මට ඒ වචනයට ගලපා ගන්න අමාරු වීම ගැන. නමුත් මෙවර භාවනාවේදී එවැනි කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. එය මගේ භාවනාවේ වරදක්දයි නොවැටෙහි. ස්වාමීන් වහන්සේ මේ පහදා දෙන මෙන්න ඉල්ලා සිටිමි. වහන්සේට තෙරුවන් සරණයි. ඔය ළඟ ඉන්න කෙනෙකුට මොනවද වැලි ටිකක් හරි දාන්න කියන්න ඕනේ ඉඳලා නැත්තම් බය හොල්මන් කරන්න කියනවනේ. මේ හොල්මන් වලට බය දීපු කතාවක්ද හොල්මන් ඉල්ලලා දින කතාවක්ද කියලා හිතා ගන්න මාරු. ඒ නිසා ওই පේන දේවල් කෝකද බලන අරමුණ පේනවාද කියලා විතරක් කිව්වොත් විශ්තරේ කියන්නේ. මම කරන්නේ මොකද්ද භාවනාව? මොකද්ද මූල කර්මස්ථානේ? මේ හොල්මන් පේනකොටත් මේ මූල කර්මස්ථානේ සතිය තියන්න පුළුවන්ද? හොල්මන් නැති වුණත් මේක තියනවාද කියන තේමාව නැතුව මේ චිත්‍ර ඇඳීමට බුදුහාමර කියන්නේ අහසේ චිත්‍ර අඳින්න හදනවා වගේ කියලා කැන්වස් එක නැහැ. ඒ නිසා මේ මූලික කමඨාන් වාර්තා ලියම් පිළිබඳව ඒ මූලික පාඩම් පන්තිය ගත්තනම් මේ තොරතුරු වටිනාකමක් තියෙනවා. නමුත් මේකේ මොන අරමුණක් එක්කද භාවනා කරන්න කියලාත් නැහැ. ඒකට මේකෙන් මොකද්ද වෙන්නේ කියන සම්බන්ධයක් නැහැ. නිසා කරුණා කළා අන්න ඒ දෘෂ්ටි කෝණය ලියලා ඉදිරිපත් කරන්න කියලාම ඉල්ලා හිටිනවා. ඊළඟට තියෙන ප්‍රශ්න හතරම තියෙන්නේ ධර්මයට සම්බන්ධ ප්‍රශ්න හතරක් තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මහාගත අමහාගත සවුත්තර අනුත්තර සිත් භාවනාවේදී අත්දකින ආකාරය පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි. ආනාපානයේ සංසිතුන විට විවිධාකාරයේ සිත් අත්දකින අතර ඒවා ධර්මයට අනුව ගලපා සුතමේ දැනීමක් ඇති කර ගැනීමට මෙම ඉල්ලීම ඉදිරිපත් කරමි. තෙරුවන් සරණයි. ඒක නිසා ආනාපානයේ වැටෙන ආකාරය කිව්වොත් ඒ ඒට සාපේක්ෂව තමයි මේ කියන්න පුළුවන්. ඒ නිසා මේක කේවල தত্ত্বයක් නෙමෙයි මේක සාපේක්ෂ தত্ত্বයක්. ඒ නිසා ආනපනේ වැටෙන වෙලාව බලලා ඒකට ඒක ගෙවිලන්ට පස්සේ වෙන දේ කියන්නේ ඒ නිසා කමඨාන් වාතාව ලියනකොට මූල කර්මස්ථානයේ කීරිච්ච තැන ඉඳලා කියනවනම් ඔය බලාපොරොත්තු වෙන උත්තරේ ගලප ගන්න පුළුවන් නැත්තම් මේ දැනුම නැති වුණාට භාවනාවට කිසිම බාධාවක් නැහැ කියලා විතරක් සනසුමක් කරන් දෙන්න පුළුවන්. ඔය තවුත්තර අනුතර தত্ত্ব නොදැනගත්තට භාවනා වර්ධනයට කිසිම බාධාවක් නැහැ. එන්න තමයි සුත්තමේ ඥානය හිතන කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක බාධකයට ගන්න එපා. දිගට කරගෙන යන්න. වார்த்தාවේ නැත්නම් මේ නඩුව ගන්න නම් ආනපානේ වැටෙන ආකාරය පොඩ්ඩයි වැටෙන්නේ. අන්නේ වැටෙන ආකාරය කියන්න අන්න ඒකත් එක්ක කියන්න පුළුවන් මේ සාපේක්ෂව ඉල්ලන උත්තරේ. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඊයේ සිතේ කෙලෙස් වැඩිවන විට හුස්ම රැල්ල ගොරෝසු වන බව වදාලා මේ සිදුවන්නේ ඇයිද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඉතින් දැන් මැෂින් එක හදලා හැටියේ. ඒ මැෂින් එකේ හැටි එහෙමයි. ඒ නිසා මේ කන්ද අදිනකොට ඉග්නිෂන් ගන්න. ඉතින් ඒක ඉතින් ඒක නෙමෙයි අපිට ඕනේ. බුදුරජාණන් කිව්වේ ඊතලියාවේ කොයි පැත්තෙන්ද මොකද්ද විස ඌව බලන්න යන්න එපා. ආනපන සංසිද්ධියෙන්නේ මොකද්ද කෙරෙන්න ඕනේ කෙලස් කියෙන්නේ මොකද්ද කරන්නේ ඒ ටික කරන දන්නවනම් මේක දැනුමක් විදිහට ගන්න ඇයි ඒ කියන දෙක ක්‍රිෂ්ණමූර්තිතුමා කියතුන මහා නාස්තික ප්‍රශ්නයක් කියලා. ඒ වැඩන්නේ අපිට. අපිට ඕන කරලා තියෙන්නේ මේ දුකෙන් ගැලවෙන්න ක්‍රම මිසක් මේ මේ විදිහට ගැටි ගැහුවේ කොහොමද කියලා අපිට දැනගන්න ඕනකමක් ඇති නේක බලන්නත් බෑ ඒක. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ මා කෙටි කාලයක් තිස්සේ පරයන්ක භාවනාවේ යෙදීමින් කයට සිත යොදවා හුස්ම ප්‍රකට වන ආකාරයට සිත යොදන්න උත්සාහ කරමි. එවිට මගේ වීරිය පවත්වා ගත යුතු අවස්ථාවන්හි පෙර විවිධ ධර්ම සාකච්ඡාවන්හිදී ඇසුණු කාරණා මගේ වීරිය හීන කර සිත විපක්ෂිත කරවයි. වික්ෂිප්ත කරවයි. එම කාරණා නම් নিরතුරුව දන් දෙමින් සිල් රකින්නේ නැතුව භාවනාව වැඩෙන්නේ නැතයි යන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදි අර්ථයන් නොදැන සමත විදර්ශනා භාවනා වැඩිමින් පළක් නැත යන්න. මෙම සිතුවිලි කයේ වේදනාවන් එන විට පැන නගී. එයින් මගේ සිත හුස්ම කෙරෙන් ඉවත් වේ. කාර්නිකෝ මෙම ගැටලුව විසඳා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔය නිසා ඒ කියන්නේ සුත්පඥානයේ භාවනාවට උදව් කරන වෙලාවකුත් තියෙනවා. සමහරට කරදර කරන වෙලාවකුත් තියෙනවා. එතකොට අපි කියනවා කරතර ඉස්සලා ගුණාට ඉස්සලා කරත් ඉස්සර වෙලා. ඉතින් ඒක නිසා සුත්පඥාන හොඳටම තියෙන බුරුම් පන්සිවාංශ කියනවා සුත්තුම ඥානෙ කොච්චර තිබ්බත් හැම වෙලාවෙම කරදර කරන්නේ තමන් ප්‍රත්‍යක්ෂය ඉස්තර කරගෙන යන. ඉතින් ඒක නිසා අපේ මේ පන්සිවාංශම් කියනවා ගස් වලට වතුර දාන්න ඕන. ඒක සුත්තුම ඥානෙ වැඩක්. වුණාට වැඩි වතුර දැම්මොත් බොල් කුණු වෙනවා. ඒ නිසා වතුර ඕනට වැඩි දාන්න එපා. ඒ නිසා ඒක ගොවියා විසින් දැනගෙන කරන්න ඕන එක. ඒ නිසා සුත්තුම ඥානෙ තිබුණට ඔක්කොම දාගත්තට ප්‍රායෝගික නැතුව ඒකම Tamanට කරදරයක් වෙනවා. ඉතින් ඒක නිසා ඒ සුත්තමේ ඥානයේ සීමාව දැනගෙන Taman බලක තියන්නේ. ඒ වගේ වෙනකොට ඒ සුත්තමේ ඥානයේ පැමිණීම වෙන කෙනෙකුට නම් දක්ෂ වෙන්න පුළුවන් මට අදක්ෂකමක් මේ වගේ එලාවලවල මිනේ කිරීම කරන්න. නම් කිරීම කරන්න. Tamanට අවශ්‍ය අරමුණ මිනේ කරන්න. ළඟ ළඟ ළඟ මිනේ කරන්න. එතකොට අර පරණ මතක වලට එන්නේ ඉඩ නැහැ. ඒක සඳහා දැනගන්න ඕනේ මේක සුත්තමේ ඥානය තමන්ගේ ඉදිරි ගමනට එක්ක බාධාවක් නැත්තම් මධ්‍යස්ථ තනක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමන්ට ඕනේ වේදනාවක් එනකොට වේදනාව මෙනෙහි කරගමින් ඉන්න. එතකොට අර හිතවිලි මාර්ගයෙන් එන ඒ සුත්‍රමය ඥානෙ පොඩ්ඩක් පිටු දකින්න පුළුවන්. හැබැයි ඔය හිතන තරම් ලේසි නෑ ඕක. නමුත් තමන් උත්සාහ කරන්ඩ ක්‍රමයෙන් ශිල්පය හම්බෙන්නේ ඉඳී තියෙනවා. අවසාන ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා පටන් ගැනීමට පෙර තමාගේ සිතින් හා කයින් වචනයෙන් තුනුරුවන් කෙරෙහි වුණු සියලු වැරදි සමාව ඉල්ලීමද තමාගේ ජීවිතය බුදුරජාන් වහන්සේ හෝ තුනුරුවන් කෙරෙහි පූජා කිරීමද සුදුසුද මේ ගැන වැඩි විස්තර පහදා දෙනමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. මේ භාවනාවට ඉසල නෙවෙයි ජීවිතේ පුරාවටම කරන්න ඒක. තුනුරුවන් සරණ යන්න සමාවිල්ල තියාගන්න. ඉතින් පාඩුවක් නැහැ නේ. භාවනා කරන්න ඉස්සෙල්ලා විතරක් ඕනේ නැහැ. මොකද භාවනා ඉස්සර කියලා විශේෂ දෙයක් නැහැ. හැම වෙලාවෙම බුදුහාමුදුරට දීලා තියන්න මේකේ පොඩි කරන්නේ. ඒ නිසා මේ භාවනාව සඳහා කියලා ඒකට වෙනම දෙයක් කරවල. කිරුවට කමන්නේ ආධුනිකයේදී. නමුත් මතක තියානින්න මට නම් අපේ අම්මා කියලා තිබුණේ තෝත ඔය කඩප්පුලිකම් කරාට බඩේ ඉඳදීම ජන්ත දසුණු අඳිර පූජා කරලා තියෙන්නේ කියලා බයිනවා මට. තෝ බඩේ ඉඳදී මම දත්ත දසුණු අඳිර පූජා කරලා තියෙන්නේ කරන්න එපා මේ වැඩ කියලා බයිනවා. ඉතින් මම ආයෙ ගිහලා දන්තදාස වංශයට වඳින්න ඕනේ. අම්මා බඩේ හින්දාදී වඳලා තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරන්ට කොහොමද දීලා තියෙන්නේ අපි ඔය කෑල්ල කෑල්ල දෙන්න ඕනේ ගෙඩි පිටින් දීලා තියන්න. වැඩ ඉවරයි. අම්මා ගැන අර මම හිතන්නේ බෑ. අම්මා හැම මට බනින්නේ නෑ. මේ දැන් බයි කියලා තියෙනවා හරියටම කියලා තියෙනවා. උඹලා කඩප්පුලිකම් කරලාට උඹලා දන්නේ නැහැ. බඩට උඹලා ආපු දවසින්ලම පූජා කරලා තියෙන කියලා තෝතෝ වීලා කියන්නේ මම කිව්වට අපේ අම්මා වෙන කියන්නේ නැහැ. ඕගොල්ලෝ වැරදිට හිතාගෙන. මොකද කියන්නේ කි? අවසාන ලිඛිත ප්‍රශ්න අවසానයි. හරිම සන්තෝෂයි. ඉතින් ඒ නිසා අපි විනාඩි 15ක් උදේ වැඩිපුර අරගෙන තිනවා. අපිට තුනට ඉඳ ගන්න බෑ. අපි 3යි කාල වෙනකම් පැය භාගයක් ගන්නවා. 3යි කාලේ ඉඳලා 4 වෙනකම් විනාඩි 45ක පරියන්කයක් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ අවසාන ප්‍රශ්න වුණත් අපි නොසලකා හැරලා සමස්තයක් වශයෙන් ප්‍රශ්න හොඳයි කියලා ප්‍රකාශයක් මම කරනවා තේරුවන් සරණයි